අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් එන්නත වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ධර්ම දේශනාව දේශනාවලියේ සීලෝම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඥානීය නුකෝ ආ우සෝ උපවාන භික්ඛෝ පච්චත්තං යෝනිසෝ මනසිකාරෝ එවං සුසමහරද්ධං මේ සත්ත බොජ්ජංගා පාසු විහාරාය සංවත්තති තී අවසරය ගරු කටයුතු සංග්‍රහණයෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මතෙක් මතක් කරගත්ත විදිහට මේ වැඩමුළුවේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ අනුග්‍රහිතයක් වශයෙන් සංයුතනිකායේ මහා වර්ගයේ බොජ්ජංග යටතේ සංග්‍රහ වී ඇති මේ උපවාන සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා ඒකදී කතා මාත්‍රකාවක් සන්දර්භයක් මතු කර ගන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපවාන ස්වාමීන් අහනවා පැවැත්නි උපවානේ නෙමේ මහණෙක් එහෙම නැත්නම් මේ භාවනා කරන කෙනෙක් නුවණින් මෙනෙහි කිරීමෙන් යෝනිසමනසිකාරය පැවැත්වීමෙන් නැත්නම් හතමනසිකාරයෙන් නැත්නම් උපාය මනසිකාරයෙන් හරියටියට කරනවා නම් මෙසේ මා විසින් මොනවට අරබඩ ලද සත්බොජ්ජංග පහසු විරණේ පිණිස පවතියයි තෙමේම දැනගනීද හරියට යෝනිසෝමනසිකාරයේ කරනවනම් බොජ්ජංග ධර්ම වැඩෙන බව තමාන්නම දැනගන්න පුළුවන්ද ඒකයි මේ ප්‍රශ්නේ අර්ථයේදී ඒක කීප පැත්තකින් වට වෙච්ච ප්‍රශ්නයක් එකක් යෝනිසෝමනසිකාරය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ දෙක බොජ්ජංග ධර්ම භාවනා ජීවිතයට කොහොම සම්බන්ධ වෙන්නේ කියන එක දැනගන්න ඕනේ තුන පච්චත්තං වේදිතබ්බං තමා වශයෙන්ම මේක දැනගන්න ඕනේ. මේක මේ ශාසනයේ මේ නිවන් දකින්න ඉස්සර වෙලා පාරේ ගමන් කරන අයට මග සලකුණු දැනගෙන යන්න පුළුවන්ද කියලා අහනවා වගේ වැඩක්. ඒ නිසා මේක මතක් කරේ ඒක තාම වැඩ ආරම්භන ලද නැති ආරම්භන ලද වැඩෙයි පෙරමග ලකුණු පහළ වෙච්ච නැති කෙනෙකුට මේක ටිකක් ගැඹුරුයි නැත්නම් අදාළ වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් භාවනා කරගෙන යනකොට Tamanට පෙරනොඇසු නොවිරු විදිහට යම් ආකාරයක භාවනාවේ ඉදිරි ගමනක් සිදු වෙනවනම් ඒ කෙනාට මේක ලොකු අත්ලක් වෙනවා. ඒ කෙනාට මේක ලොකු පෙර මගක් පහන් ආලෝකයක් සහන් ආලෝ සහන් එලියක් බවටපත් වෙනවා. ඒ ඒ චෛතසිකයට කියනවා අදිමුත්‍ය කියලා. Tamanට තීරණය යන පාර හරි කියලා. ඒක ලීසි වැඩක් නෙවෙයි. පුංචි වැඩක් කරත් ඒක කරන මනුස්සයාගේ යන පාර මිනිහාගේ හැඩෙන් කියන්න පුළුවන් මිනිහා පාර දැනගෙන යන්නේ කියලා. ඒ නිසා ඒ අදිමුත්‍ති චෛතසිකය අපිට හම්බෙච්චි දේවාශිර්වාදයක් වගේ. අපි යන පාර හරි මම මෙතෙක් යම් යම් වැරදි කරන ගියා. ඒ අතින් හරි දැන් ඉගෙන ගත්තා. දැන් ඉස්සරහට ඒ කරන ප්‍රමාණය වැරදි අඩු කරලා මාර්ගය පිළිබඳ හොඳ විශ්වාසයකින් පෙර උතුමන් වහන්සේලා ගියේ පාරේ මම යන්නේ කියලා ලොකු අදිෂ්ඨාන ශක්තියක් එනවා. අන්න ඒක තමයි අපි මේ භාවනාව සඳහා එකිනෙකා ධෛර්යවත් කරගන්න ඉදිරියෙන් තියාගන්නේ. ඒක නිකන් වෙන පිංකම් වලින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මේ ප්‍රායෝගික ක්‍රමයක් යෙදිලම ගත කරලා කරන්න ඕන එකක්. විශේෂයක් වෙලා තියෙන එකේ විපස්සනා යෝගාවචරයට මේක නැත්තම් මොනම විපස්සනාවක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා විපස්සනා කරන යෝගාවචරයා කවදාවත් අඳින්න යන්නේ සෝබන නැහැ. එයා දන්නවා කරන වැඩේ හරිනම් හරි වැරදි නම් වැරදි කාගෙන්වත් සාක්ෂි අරගෙන නෙවෙයි ඒක ඉගෙන ගන්නෙ. එnde end මේ අදිමුත්‍ති පෙරමග දක ගන්න ගතිය වැටෙන්න පටන් ගන්නවා. මේක තමයි මේ පුත්‍රජාන් වහන්සේ සාන්දෘෂ්ටිකයි කියලා කිව්වේ තමා වශයෙන් දකින්න පුළුවන් ඒක තව ටිකක් එහාට ගිහිල්ලා කිව්ව කොහොන කෙනෙක්ට ඇවිල්ලා බලපන් කියලා කියන්න පුළුවන්. එයි පසිකයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ අනිවන් දැකලා නැහැ. යන පාරෙදීම ලකුණු පේනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත්. මේ ශාසනයෙන් පිට කිසිම තැනක හොයන්න බැරි එකක්. අනිත් තැන්වල තියෙනවා මේ ඔක්කොම කරපුවාම මරණයට පස්සේ දිව්‍ය ලෝකයයි දෙවියන් වහන්සේගේ ස්වර්ගයට යයි අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කිව්වට ඒක මරණයෙන් එහාට. දැන් බුදු ඥානවංශයේ මේ විපස්සනා ඥාන, ධාන, මාර්ගඵල කියනවත් මෙලවදීමයි. අත ඊටත් ඉස්සරහා හම්බ වෙන දෙයක් තමයි වැඩේ කරගෙන යනකොට මේ අදිමුත්‍ය කියන චෛසිකේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ ගතිය තේරුම් ගන්න නැතුව තමයි ලංකාවේ බුද්ධ ආගම 1956 වෙනකන් ආවේ අන්ධකාරේ මල්ලට්ටියක් අතින් අතට පාස් කරනවා වගේ මොනවද කියනවද දන්නේ අතින් අතට පහු කරනවා වකරන ගියා. මේකේ තියෙන්නේ මොනවද මේ දැකලා කරන දෙයක් නෙවෙයි. නමුත් මේ 1956න් පස්සේ එහෙම නැත්නම් මේ බුද්ධ ජාතියෙන් පස්සේ අර පරණ ක්‍රමයට අන්ධකාරයේ මල්වට්ටිය පස් කරන ගතිය තිබුණු අපේ සාමාන්‍ය වැඩිහිටි උපාසක උපාසිකාවන් අතරට මොකක් තහත්වලා මේ මල්වට්ටිය තියෙන්නේ කියලා බලන ගතියක් එන්න පටන් ගත්තා. ඒක ආවේ ඇත්තටම බටහිර චින්තන ක්‍රමයෙන් කියලා අපිට සමහර විටක කියන්න පුළුවන් නැත්නම් මේ ඉලන්දාරි ලේ වලින් ආවේ. මේ සලකා බලන ගතිය. මම මේ කරන්නේ මොකද්ද? ඒක අපිට පරෝධනයක්ද ඇද්ද නැත්නම් හුදු සිංහල බුද්ධ ධර්ම රැකීමක්ද කියන එක එන්න පටන් ගත්තා. ඒ නිසා අපි මේ මේ වගේ පර්ෂදයක ඉන්නේ ඒ බුද්ධ ඒක බලාගෙන මේ ලෝකේ ආපු පිරිසක්. ඒ බුද්ධ ජයන්තිය බලාගෙන මේ අපි ඇවිල්ලා ඉන්නේ මේකට. එතකොට ඒ ඔක්කොම ස්ටේජ් කාලා ලැහැත්ති කරලා නාටක පටන් ගන්න තිබිලා තියෙනවා. ඒ නිසා අපි තාමත්ම වාසනාවන්ත යුගයක ඉන්නේ. මොකද හේතුව ඒ වෙනකොට බුද්ධ ධර්ම තියුණා, පොත්පත්වල තියුණා, පන්සල් ටික තිබුණා, ආම්තුරු හිටියා. මත එක්කෙනෙක්වත් මේක පහුරු ගාලා බැලුවේ නෑ. මේක හරියයිද? ජීවිතය අත්දකින්න පුළුවන්ද? මෙලෝ වශයෙන් කරන්න පුළුවන්ද කියලා. ඒ දවස්වල හිතුවා එහෙම හිතන එක බුද්ධ ධර්ම කරන නිග්‍රහයක් කියලා. මේක මේ අන්ධකාරය අතින් අතට යවන මල් වට්ටියක් වගේ ගෙනිච්ච මිසක්කා මේක පවුරු ගාලා බලන්න හොඳ නෑ කියන. නමුත් අද ඇවිල්ලා ඉන්නවා අපි අවුරුදු බුද්ධ ජයන්තික අවුරුදු 50කට විතර පස්සේ පහුරු ගාලා බැලුවේ නැත්තම් හුදු අමූලික සද්ධාාවක් විතරයි මේක. ඒකට කියනවා ප්‍රසාද සද්ධාව කියලා. ඒක හැම ආගමකම තියෙනවා. බුදු ජානනාංශ අපිට කියලා තියෙනවා කොට පහුරු ගාලා බලපන්. බලනකොට ඒක පච්චත්ත ලක්ෂණේ තියෙනවා පච්චත්තම් වේදිතබ්බ. ඒකෙම ඒහි පස්සික ගුණේ තියෙනවා සාන්දෘෂ්ටික ගුණේ තියෙනවා. ඉතින් මේ සාරිපුත්‍ර සාන්ති අහන උපවාන ස්වාමීන් වහන්සේගෙන් යෝනිසෝ මනසිකාරයෙන් වැඩක් කරගෙන යන මිනිස්සුයෙකුට බොජ්ජංග මට්ටමේදී Tamanටම Taman වශයෙන් මේක වැටහෙනවද දැනෙනවද එහෙම ගතියක් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. උපවාන ස්වාමීන්වහන්සේ කියන පුළුවන් කියලා. ඒ කියන්නේ දෙනමම මේ මට්ටම ඉක්මවලා මේට මට්ටමට දාපු ආපනතිය ඇයිද පොඩි ධෛර්යයක් පොඩි පෙරමග දැක්වීමක් කරන්නයි හදන්නේ. ඉතිකිතා වැදගත් අද වගේ මේ වගේ අවුරුදු 2600ක් ගිය තැනක ඉන්න අපට උතුමන් වහන්සේලා කරපු සාකච්ඡා නිසා කොහොමදයි එක දැනගන්නේ කියන එක. ඉතින් ඒ අනුව බලනකොට පොච්චංග හතටම මේ ප්‍රකාශය වළංගුයි. අපි මේ 93 වෙනි වැඩමුළුවට ගත්ත එක දෙවෙනි පොච්චංගය. ඒ කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය. ඉතින් මේ ධම්මවිචේ සම්බොජ්ජංගය බෝධි අංගයක් බවට පොච්චංගයක් වට වැඩෙන්නේ ඉස්සල්ලා ආපුරාවට වැඩපටන් අරගන්නේ සම්පජඤ්ඤේ වශයෙන්. සම්පජඤ්ඤ කියන්නේ ඥානය ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට ඇති වෙන ඥාන. ඉරියව්වත සංදීයකදී සතිය පැවැත්වීමේ ඥානය. නැත්නම් අරමුණෙන් අරමුණට වෙනස් වෙනකොට ඥානය. ඊටතේ ගැඹුරු අර්ථයක් තියෙනවා. අරමුණ දිහා බලනකොට අරමුණ වෙනස් වීම පිළිගන්න පුළුවන් ගතිය. ඒ බොජ්ජංග මට්ටමට එnde ඉස්සල්ලා මේ සම්පජඤ්ඤ මට්ටමේදීම අරමුණේ නිත්‍ය සංඥාව ඉන්න එක්කනාට බොජ්ජංගයක් පහළ වෙන්නෙත් නැහැ යෝනිසමස්කාරයක් එන්නෙත් නැහැ සම්පජඤ්ඤයක් ගන්නත් බෑ එයා අරමුණ වෙනස් වෙච්ච ගමන් බය වෙනවා එක්කෝ කල්පනාට වෙන එක්කෝ නින්දට වැටෙනවා මේ දෙකටම වෙන්නේ නැතුව එහෙම අරමුණු විකාර කරද්දී විපරිණාම වෙද්දී වෙනස් වෙද්දී ඒ තියෙද්දී ඒක දිහාම සතියෙන් බලන් ඉන්නවා කියන එක හරියට කැමරාවකින් යම් කිසි දෙයක ෆොටෝ එකක් ගන්නකොට අපි එල්ල කරන දේ මධ්‍යස්ථ දෙයට හරියට එල්ල කරලා ට්‍රයිපෝඩ් එකක් උඩ හරි තියලා කෙරුවොත් කැමරාව අපිට බොහොම රිසොලූෂන් එක හොඳ තියෙන හොඳ මේ නිශ්චල ඡායාවක් කරන් දෙනවා. අපි හිතමු දැන් මේක වීඩියෝ කැමරාවකින් කරන්න ඕනේ මේ එල්ල කරන අරමුණත් වරින් වර හෙල්ලෙනවා. එතකොට අපි වීඩියෝ කැමරා එක හරියට මේ හෙල්ලෙන හෙල්ලෙන ගානට ට්‍රයිපෝඩ් එකක් හොඳලා කරන්න බෑනේ. එතකොට එහෙම කරන දෙයක Tamanට හුවා දක්වන්න ඕනේ අරමුණ දඟලද්දිත් ඒකට හරියටම නාභිගත කරනවා කියන එක හැම කැමරා කාර්යයකටම කරන්න බෑ. ඒ නිසා මේ නිශ්චල ඡායාවක ෆොටෝ ගන්න එක අපි සතිය කියලා ගනිමු. සම්පජාඤ්ඤය කියලා කියන්නේ ඒ එල්ල කරන අරමුණ වෙනස් වෙද්දී නටද්දී වෙනස් වෙද්දී විපරිණාමෙ වෙද්දී අතහරින්නේ නැහැ. වීඩියෝ කැමරාව කියලා කියන්නේ ජවනිකාවෙන් ජවනිකාවට සටහන් සහ ආකාර මාරු වීම අල්ලන්න පුළුවන් උපකරණ. එතකොට නිශ්චල ඡාව කියන සටහන අල්ලන්න පුළුවන් ආකාර අල්ලන්න බෑ. මේ ආකාරයෙන් අර ආකාරයට මාරු වෙනකොට නිශ්චල ඡායයෙන් කරන්න. මොකද ඒක චිත්තක්ෂණය විතරයි આવුවේ. ඔය චිත්තක්ෂණය චිත්තක්ෂණයට සටහන් සහ ආකාර මාරු වෙද්දිම ඒව අල්ලන්න පුළුවන් එකට අපි කියන්නේ වීඩියෝ ක්ලිප් එකක් කියලා. එහෙම නැත්නම් චලන චිත්‍ර කියලා. අපි චරණ චලන රූප සලරු කියලා කියන චිත්‍රපටි වල. ඉතින් මේක නිශ්චල ඡායා රාශියක් හා චලන චිත්‍රයක් වෙනස් වෙන චිත්‍රපටයක් කියලා අපි කියන්නේ. ආන්නේ දෙක අතර අපේ තාක්ෂණයේ වර්ධනයක් තියෙනවානේ. ඉස්ලාම කැමරාව හොයාගෙන ඊට පස්සේ කැමරාවෙන් ප්‍රොජෙක්ටරයක් හොයාගෙන ඒක හරහා කැමරාවෙන් නැත්නම් නිශ්චල ඡායාව පෙන්වන්න හදලා ඩෙවලොප් කරන්න හදලා දැන් හදලා තිනවා වීඩියෝ කරන්න. ඊට පස්සේ ඒකත් පෙන්වන්න පුළුවන්. එතකොට ජවනිකා වෙනස් වෙයි වෙනස් වෙයි යනවා. ඉතින් මේ වගේ සති සම්පජාඤ්ඤය සතියේ ඉඳලා ධම්මවිචේට මේ වෙනස බය වෙන්නේ නැතුව ඒක වැරද්දක් කියලා හිතන්නේ නැතුව මේ භාවනාවේ ගුණයක් මේ නිත්‍ය සංඥාව කඩන්න ආව උප සාක්කිය. ඒ නිසා මම මේ අනිත්‍ය සංඥාවෙන් යුක්තව අරමුණ මොන වෙස්පර්ලියක් කරනවත් අරමුණෙන් අරමුණට මාරු වුණත් ඉරියවන් ඉරියවට මාරු වුණත් සත්‍ය කරනවා කියලා ඉසాత බඳගෙන අඩන්නෙත් නැහැ. හිතට දෙස් දෙමින් චෝදනා කරගන්නෙත් නැහැ. මේක බලන්න බැරුව හිත නින්දට යවන්නෙත් නැතුව පවත්තන එකට අපි කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගේ කියලා. අන්න ඒකේ ආරම්භක මූලික ප්‍රාග් අවධිය තමයි මේ සම්පජඤ්ඤය කියන්නේ ඉරියව් අතර වෙනස්කම්. ඉරියව්වෙන් ඉරියව්වට වෙනස් වෙනකොට ඉතින් ਸਰවචනanse ඒ සම්පජඤ්ඤ පබ්බේදී ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිකේ ආදි වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට ඒ ඉරියව් වෙනස් වෙද්දී කරන වැඩේ වෙනස් වෙද්දී චේතනා වෙනස් වෙද්දී සති ධාරාව කඩා ගන්න නැතුව ගෙනියනවා කියලා කියන්නේ පරියන්කේ ඉඳ කර කරන එකට වැඩිය අභියෝගශීලී දෙයක්. ඒක නිසා ඒ දේ මේ ජීඳා ජීවිතේ සතිය පවත්නවා කියන එක සමත භාවනාවේදී එච්චර හුවා දක්වන එකක් නෙවෙයි. සමත භාවනාවේදී කන්නේ වාඩි වෙලා බිත්ති අධ්‍යා බලාගෙන ඒක තියෙන කසින මණ්ඩලයකට හිතියෝ දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් වාඩි වෙලා ආනපාන දිහා බලනවා. වෙනස් වෙන අරමුණු වලදී සටහන් සාකාර සොයා බැලීමක් සමාධියට බාධාවක්. එකම දේ දිහා ඇස් පිල්ලම් ගහන්න නැතුව හැප්පිට හැත් යන බලන ඉන්න එකයි ඒ බලානින්න දේ නටන කොටත් හිත වට ගන්න නැතුව නින්දට යටන්නේ නැතුව බලානින්නවයි කියන එක <clears throat> බිම්බ බුද්ධියන් හිත බබෙක් බලා ගන්න ආයම්ම කෙනෙකුයි ඒ බබා නැගිටලා දඟලනකොට බලා ගන්න ආයම්ම කෙනෙකු අතර වෙනසක් තියෙනවා. උඩු බැල්ලෙන් එන බබාට බලානින්න එක මුරුදු ගතියයි තියෙනවා. නැගිටලා තොටලි වැටෙන් පරිණ හදන බබා ඒක කන් ඇට බිම යන ගන්නවා ආහුනොත් හපනවා කුරුමිනේ කවුණෝ කටේ දා ගන්නවා පිටිපන්දවක් දැක්කෝ කටේ දාගත්තා අඟුරු කැලක් දැක්කත් කටේ දාගත්තා එතකොට බලන එක වෙනස් ඉතින් ආයම්ම කිව්වොත් මේ බබා හොඳ නැහැ මේ බබා මරන්න ඕන මෙයා දැන් හිටියට වැඩි ලොකු වෙලා දඟලනවා වැඩි කියලා ඒ නැති ඒ ඒ අම්මනිට ආයම්ම කියන්න බෑ එන එයාට ඕන තියෙන බම්මන දරුවේ කවදාකවත් නැගිටින්නේ නැතුව ලත්තන හොත් හොත්තන ඉන්න බබෙක් හැදෙන බබා එහෙම නැහැ හැදෙන බබා දඟලනවා ඒක නිසා ඒ ඒකට උනන්දු වෙන්න ඇදෙන බබත් එක්ක කටයුතු කරන්න සතියට බෑ සතිය සම්බොජ්ජංගයට වැඩේ බාර දෙනවා සතිය ඉස්සෙල්ලා බාර දෙන්නේ සම්පජඤ්ඤයට ඉතින් අපි ඒක ටිකක් සාකච්ඡා කරා සම්පජඤ්ඤය කියලා කියන්නේ අරමුණේ ඕන විකාරයක් දැන් ඒ අරමුණේ වෙන අරමුණකට ගියත් එහෙම නැත්නම් මේ ඉරියවෙන් තව අරමුණකට ඉරියවකට ගියත් සම්පජඤ්ඤේ වඩන කෙනා යෝනිසෝ මනසිකාරේ වඩන කෙනා ඒක චෝදනාවක් විදිහට බාරගන්නේ නැහැ. උත්සාහ කරනවා මේ හිතී ඉරියව්වේ එක ඉරියව්වේ පවත්වපු සතිය මේ විදිහේ මේ විවිධාංගීකරණය වෙනකොට අතු ඉති වීදි වැඩිලා මල්පල ගන්නකොට ඒ අනුව දිගට මේ සතිය පවත්වන්න පුළුවන් කියන මේ හැකි සංඥාව කලිමුත් මම මතක් කරා කෙනෙකුට උප්පත්තියෙන්ම එන ඥානගත දෙයක්ද නැත්නම් කර්මජ ශක්තියක්ද එහෙම නැත්නම් ඒක පුහුණුවකින් ගන්න පුළුවන් දෙයක්ද කියන එක අද තාම ලෝකෙ විනිශ්චය කරලා නැහැ. එකක් දිහා බලාගෙන අවධානය යොමු කරන්න පුළුවන් මිනිස්සයාට ඒක විපරිණාම වෙද්දිත් එතන මේ අවධානයක් ඒ තරම්ම නැති වුණාට අවධානයක් කරන්න පුළුවන්කම දක්ෂකමක්ය සූරකමක්ය යෝනිසමනසකාරයක්ය සති සම්පජඤ්ඤයය සිහිය විතරක් නෙවෙයි සිහි නුවණේ කියලා බාර ගන්න මනසේ තියෙන මේ తত্ত্বය භාවනා මධ්‍යස්ථානකින් දෙන්න පුළුවන් දෙයක්ද? බුදු කෙනෙකුට අදිෂ්ඨාන කළා දෙන්න පුළුවන් දෙයක්ද? එහෙනම් පරිපාලන පුහුණුව දීලා අල්ලන්න පුළුවන් දෙයක්ද කියන එක. එහෙම නැත්නම් එයා ගේන සංසාරගත එකක්ද කියන එකට 50ට 50ට දැනටමත් නිදර්ශන තියෙනවා. ඒක නිසා අපිට නැති කෙනාට ඒක ඇති කරගන්න බැරි වුණා කියලා කනගාටු වෙන්න හොඳ නැහැ. ඒක බුදුහාමුදුරුවත් කරන්නේ නැහැ. බුදුරජාණන්ස කරන්න බෑ. නමුත් අපිට ලොකු වගකීමක් තියෙනවා නැත්තම් ලොකු සාසන භාරදාරිකමක් තියෙනවා මේක පුළුවන් කෙනාට ඒක උනන්දු කරවලා මේක තමයි මෙතන තියෙන සුවිශේෂී ලක්ෂණ විශේෂයෙන්ම සාසනයේ විශේෂයෙන්ම විපස්සනාවේ අන්න ඒක අපි බාධා කරන්නේ නැතුව අකුල් හෙලන්නේ නැතුව මේක දිනු කරන්න නම් බොජ්ජංග මට්ටමට ගිහිලා සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගේ බවට වැඩෙන්න ඕනේ. ඒ වැඩෙනකොට ඉස්සල්ලාම කිහිලි කරුවක් වාගේ ඇවිදින්න ඉගෙන ගන්න බබෙකුට අත්තටක් වාගේ මේ සම්පජඤ්ඤය තමයි උදව් කරන්නේ. සති සම්පජඤ්ඤය කියන එකට සිහි නුවණ කියලා මේකට දානවා. ඉතින් මේ සිහි නුවණ වැඩෙනකොට සිහිය වැඩිච්ච අරමුණේම නුවණ වැඩෙනකොට පැති තුනකින් හතරකින් ඒක විග්‍රහ කරන්න පුළුවන්. ඒ කොච්චර විග්‍රහ කරත් බැලිය හැකි පැතිගාන දේශකයන්ගෙන් දේශකයන්න් වහන්සේගෙන් දේශකයන් වහන්සේට වෙනස්. මේකට බුදුරජාණන්සි කියන්නේ දේශනා විලාස. එක එකන එක එක විදිහට දකින්න. අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා නිදර්ශනයක් වශයෙන් මට අවසර දෙනවා නම් මේ ඉඳගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රසවාසය බලනවා කියන එක එහෙම බලබලා ඉඳද්දී මේ ආස්වාසිය බලබලා ඉන්නකොට තමයි පිම්බීම හැකිලිවට මාරු වෙනවා. එනතන් ආස්වාස් ප්‍රසවාස නාසිකාගේ බලපෙකනා නාසිකාග්‍රේ දැනෙච්ච එක්කනට මේ නාහය ඇතුලේ නැම්මේ දැනෙන්න ගන්නවා. උගුරේ දැනෙන්න ගන්නවා. පපුවේ දැනෙන්න ගන්නවා. උදරේ දැනෙන්න ගන්නවා. ඒ හැම එකක්ම අර දැනීම වැඩි වර්ධනයක් වීම. ඒ දැනීමේ විවිධ අවස්ථා. ඒකට කියනවා ආකාර පඤ්ඤත්ති කියලා. සංධාන පඤ්ඤත්ති කියලා කියන්නේ ෆොටෝ එකක් ගත්තේ ලකුණු. කාලානුරූපව මේ ෆොටෝ එකේ සටහන වෙනස් වීමට කියනවා ආකාර පඤ්ඤත්ති කියලා. මේ ආකාර පඤ්ඤත්තියට තියෙන බයක් තියෙනවා. සමහරුන්ගේ ඒ කට්ටිය ඊතරඟ සමාධිය කැඩලා සතිය කැඩලා අරමුණ වෙනස් වුණා අරමුණ චපලයි මගේ භාවනා හරිය ගිහිල්ලා නැහැ ආදි වශයෙන් චෝදනා කරනවා. අන්නේ මේ චෝදනා කරන වෙනුවට මේක භාවනා දියුණුවක් ය සෙල්ලක්කාරකමක් ය රැඩිකල් වාදී ගතියක් ය සතියේ මේකත් අල්ලන්න පුළුවන් ය ඒක අල්ලන්නේ නැතුව කවදාවත් බබෝ නිවන් දකින්නම් බැරිය කියන කාරණාව තමයි මේ සම්පජඤ්ඤය කියන කඳුනදීමේදී කරන්නේ. එතකොට මේ යෝගාවචරය මේ බලාන හිටපු අරමුණ අත්නෑර බලනවා නම් ඒ කියන්නේ අඛණ්ඩ සතිය, තවේපුල සතිය තියෙනවා වෙනස් වීමට බය වෙන්නේ එයා දන්න මට යටිපහුවලා නෙමෙයි මේ අරමුණේ චප්ලකමක් තියෙනවා. අරමුණේ වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. අරමුණ විපරිණාමයට පත් වෙන ගතියක් තියෙනවා. අරමුණ රූපාන්තරණයකට පත් වෙන ගතියක් තියෙනවා. මම ආයෙත් මේක බලන්න ඕනේ. මේක ඇස් බැඳුමක්ද? මත් වීමක්ද? මනෝ විකාරයක්ද? එහෙම නැත්නම් මේ දිහා බලනකොට ඒකේ වෙනස් වීමක්ද කියලා ඒ සම්පජඤ්ඤයට සාදර හිතක් ඇති කෙනා නැවත නැවත කරනකොට තියෙනවා අඛණ්ඩ සතිය තිබුණොත් වසන් ගන්න බෑ මල්ලෙන් ගහන්න බෑ ඇස්පැන්දුම් කරන්න බෑ සතිය කැඩි කැඩි යනවනම් ඒ කඩ වෙන හැම තැනකදීම Tamanda සැකයක් එනවා මේ සතිය කැඩීම නිසාද මේක උනේ එහෙනම් මගේ පූර්ණ අවධානය නිසා දුනේ කියලා එයාගේ ඔළුව මී වැද්දෙක් මීමැසි පොදියක් කඩන්න ගියාම මීමැස්ස ඇවිල්ලා ඇඟ පුරා දුවන්න පටන් ගන්නවා වගේ ඇතුලේ පුදුමාකාර අවුලක් වෙනවා. නමුත් අඛණ්ඩ සතිය පවත්තට එක්කන දන්නවා අරමුණක් දිහා දිගට බලාගෙන ඉන්නකොට ඒක මගේ දුර්ලකමක්වත් නෙමෙයි මේ අරමුණේ ස්වභාවය අරමුණේ භාවය අරමුණේ ගතිය. එතකොට එයා ඒක බාරගන්නේ මෙතෙක් අම්මා පව ගන්න පුතේට නෙමෙයි. මේක බුදුහාමුදුරුවෝ කියන වටිනා දෙයක් නේ. ඇති දේ ඇති හැටියට දකිනවා. වස්තුක ස්වභාවය දකිනවා ගතිය දකිනවා භාවය දකිනවා මෙතෙක් කල් අපි ඒක දැක්කේ නැත්නම් බලපු නැති නිසා කියන තමයි විපස්සනා අපතෝපදේශය බැලුවොත් වෙනස් බැලනවා කිව්වත් වටපිට බල බල බෑ ඒකම හැක් පිට හැක් තියාගෙන චීන කන්නඩියක් දාලා බැලුවාගේ බලාන හිටියොත් අර වෙනස් වීමට සාදර හිතක් තියෙන එකනට ඒක ලොකු ජයග්‍රහණයක් වෙන අතර වෙනස් වීමට වෛර කරන එකනට ඇඟ ගැහෙන්න ගන්නවා හීන්දාඩිය දානවා දඟලනවා ඉක්කො නින්දට හිර වැටෙනවා එහෙම නැත්නම් තැක එනවා නානා ප්‍රකාර දේවල් කෙසේ නමුත් කිසිම කෙනෙකුට මේ ලෝකයේ ඒ වෙනස් වීම එනකොටම බාර ගන්න පුළුවන් පෞරුෂත්වයක් නම් ඇත්තේම නැත කර කර ඉන්නකොට දවසක තීරුම් ගන්නවා මේක තමයි මේ බුදුහාමුදුරු පෙන්නපු දේ. මෙතකල් මේකට මම අතුරුකම් කරේ. මේක නම් අරියාදු කරේ. ඒක අයෝනස මනසිකාර්ය. ඒක සම්පජඤ්ඤේ නැතිකම. ඒක මම විසින් මේ පෑදිතියට වර්ධිය දෑමක්. මම විසින් මේ අනාකූල ප්‍රවාහය අකුල කිරීමක්. ඒ නිසාකට ඔහොම වෙන්න දීලා අවදියෙන් මේක බලහන් ඉන්නවා නම් ඒකට සතිය කියන්න බෑ. ඒකට සති සම්පජඤ්ඤේ කියන්න බෑ. එතකොට යෝගාවචර විශාල පරාසයකට හිත අරගන්නවා අරමුණේ ආකාර විතරක් නෙවෙයි සමාවෙට සටහන් විතරක් නෙවෙයි ආකාර වලටත් ලෑස්ති. නිශ්චල ඡායා බලන්න විතරක් නෙවෙයි එක දිගට යන චරණ චිත්‍රයක් චිත්‍රපටියක් බලන්න පුළුවන් ගතියකට පුරුදු වෙනවා. ඉතින් මේක සමහරකට පුළුවන් සමහරකට බෑ මං කියපු විදිහට. නමුත් බුදුරජාණන්සේ පොදුවේ ඔක්කොගෙම අපේක්ෂා කර බව පේන්න තියෙනවා. මෙන්න මේ විදිහට සම්පජඤ්ඤය වැඩෙනකොට පැති තුන හතරක් ගැන මම කතා කරා. එකක් තමයි මේ බලාන ඉන්න අරමුණම වෙස්පෙර වෙනවා. සටහන් සහ ආකාර වෙනස් වෙනවා. දෙක ඒ වෙනස් වෙන දේ තියෙන බීතිකාවක් වශයෙන් හිත අපිටත් පැදුරටත් නොකිය වෙන අරමුණ වලට පයින්. ඒක කාගේවත් දෝෂයක් නෙමෙයි. ඒක මායя හදලා තියෙන මේ සැලසුමේ හැටි. ඒක එකම අරමුණක් ධ්‍යාන නැවත නැවත බලහනිනකොට ඒකට කම්මැලි වීම නිසා ළඟ තියෙන මොනවා හරි දෙයකට හිත පනිනවා පනින්නේ කියලා නෙමෙයි. පැදුරටත් නොකිය පනින. ඉතින් මේක යෝගාවචරය පපු යත ගන්න අනියම් මේ බලන්නකෝ මෙච්චර මේ සුතුරු තියනගෙන සිල් අරගෙන සිල්වතුන් බත ඉඳගෙන මෙච්චර ආයාසයෙන් මම මේ අරමුණක හිත තියන්න ගියාම හිටින්නේ නෑනේ. බලන්නකෝ මේකට නැද්ද වෙන සාන්ති කර්මයක් පිරිත් නූලක්වත් ගැට ගන්න බැරිද? එහෙම නැත්නම් මොන හරි තොවිලයක් නටන්න බැරිද කියලා নানা ආකාර විදියට මේක ආත්ම කරගන්න හදනවා. ධර්මතාවයක් විදියට සම්පජඤ්ඤයේ පෙරමග ලකුණක් විදියට සලකනවා වෙනුවට බය වෙනවා. ඉතින් මේ විදියට ඒක ඒ බය අරින්ද එතන ඒකට සුදුසු විප්ලවීය මනසක් හදන්න ඒක ගෙනාපු ඒ බීජේ ගෙනාපු යෝගාවචරයෙන්ට කළ හැකි උපක්‍රම හතක් අටුවාචාරින් වහන්සේලා පෙළගස්සලා තියෙනවා. මේ නැති එක කියනකොට කියන්නේ නැති ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති වෙන්න මොකද්ද කළ යුතු උපස්ථානය? මොකද්ද කළ යුතු අනුග්‍රහය? මොකද්ද කළ යුතු සප්පාය කරුණු කියලා. හැබැයි මම කර පුද්ගලික සාධාරණ සැකයක් තියෙනවා. ඒක ගන්න බැරි කෙනාට නම් කොහොමඩක්වත් ගන්න බෑ. ඒක ජම්මෙන්ම ගෙනාවු පින තියෙන කෙනාට ඒක මතු කරන්න මේ ක්‍රම හත හරියයි. නැති කෙනාට ඉතින් කරන්න දෙයක් නැහැ. තියෙනවා නම් ਸਰවචන්සේ පහළ වෙච්චාම බණ කියනකොට හතර දිශාවෙන් ඔක්කොම නිවන් දකින්න eBay. එහෙම උනේ නැහැ. බොහොම සුළු ගානයි නිවන් දැක්කේ. ඒ මොකද අනික් කට්ටිය ලෑස්ති නැහැ. ඒකට ਸਰවචන්සේ දෙන උපමාව තමයි නෙළුම වතුරෙන් උඩට ආවට පස්සේ ඉර පෑයියේ නැත්තම් පිපෙන්නේ නැහැ. ඊට පෑවුවත් වතුරෙන් උඩට ඇවිල්ලා නැත්නම් පිපෙන්නේ නැහැ. ඒ නිසා වතුරෙන් උඩට එන්නත් ඕනේ, ඉර පා යන්නත් ඕනේ. එතකොටයි නෙළුමක් පිපෙන්නේ. කුමුදක් පිපෙන්නේ. මානෙලක් පිපෙන්නේ. වතුරයට තියනවා නම් ඉර පෑවට වෙන්නේ නැහැ. ආන්නේ වගේ යම් කිසි කෙනෙක්ගේ මේ ඥානය යොන්සමංස්කාරය සම්පජඤ්ඤ වතුරෙන් උඩට මතුවලා තිනවනම් අන්‍යාට ඉර එළිය වට්ටන්න උපක්‍රම හයක් කතා කරන අටුවාචාර්යන්වන්සේ පළවෙනි එකෙන් කියන්නේ පරිපුච්ඡා ප්‍රශ්න කරන්න දැනගන්න ඕන. සාකච්ඡාවෙන් තුරෝ කවදාකවත් මෙතනින් එහාට යන්න බෑ. දන්න දේකත් එක්ක දිගට භවනා කරලා හිටියට මේ විපරිණාමයකට වෙනසකට අලුත් දෙයකට රැඩිකල් වාදී ක්‍රමයකට විප්ලවීය ක්‍රමයකට හිතන්න අපේ හිත දන්නේම නැහැ ඒ තරම්ම මැටි හිතක් අපිට තියෙනවා. දන්නා වූම සම්ප්‍රදාය අල්ලන, දන්නා වූම සංස්කෘතියක් අල්ලන ඒකම රකින්නේ සිංහල බුද්ධ ධර්ම කියන ඉතින් ආගම්වාදී වෙලා, ಜಾතිවාදී වෙලා, මූලධර්මවාදී වෙලා නටනවා. එතකොට තේරෙන්නේ මොකද්ද නැති සංකල්පයක් අල්ලගෙන ඉන්නවා. අලුත් දෙයකට ලෑස්ති නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රශ්න කරන්න දන්නවනම් ඒ ප්‍රශ්න කරන මනුස්සයාගේ ප්‍රශ්නේ ස්වරූපෙම කියන්න පුළුවන්. මෙහා මේ අහන්නේ යෝනිසෝමනසිකාරය ඇති කරන්නද ආයෝනිසෝමනසිකාරයද ඇති කරන්නද කියලා. ඒකේ ආය කතා දෙකක් නැහැ. ප්‍රශ්නේ ගොනු කරන ක්‍රමයට ඉදිරිපත් කරන ක්‍රමයට කියත හැකියි. ඒකට හේතුව ඒ අයෝනසෝ මනසිකාරයෙන් මේ සම්පූර්ණ සද්ධර්මයේ දියා භාවනාව දියා ත්‍රිපිටකයේ දියා හමානකම දියා යෝගාවචර ගති දියා බැලුවොත් අල්ලන්නෙම වමතින් තමයි. අල්ලනල දන සර්පයක් අනන. යෝනසෝ මනසිකාරයෙන් බැලුවොත් එයාට මේ තේරෙගෙම පේනවා ගොනුවක් තියෙනවා හරියට දරේ පලනකොට මරේට ගහනවා. සර්පය අල්ලනකොට බෙල්ලෙම අල්ලනවා. ඇව්වේ නැත්නම් සර්පය කනවා. ඒ නිසා මේ ප්‍රශ්න අහන ස්වරූපෙම කැතපට ගහන ස්වරූපෙම කේත හැකි යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. මේකේ තියෙන දුෂ්කරකම නිසාම මේකේ තියෙන ගම්බීරත්වය නිසාම වර එක සරුවච්චන් වහන්සේ නිර්මිත සරුවච්චන් වහන්සේ නමක් මවල උන්වහන්සේ ලවා ප්‍රශ්න අහුවනවා මොකද මේ ලෝකේ ඉන්න එක යකෙකුට අක්කත් හරියට ප්‍රශ්නක් අහන්න තේරෙන්නේ. ඔය සුත්තනිපාතයේ තියෙන පාරායන වර්ග ඔක්කොම තියෙන්නේ නිර්මිත බුදු කෙනෙක්ම වලා උන්වහන්සේ ප්‍රශ්නයක් අහන. දැන් මෙතනත් මේ සාරිපුත්‍ර ස්වාමීන් ප්‍රශ්න අහන්නේ යෝනිසෝමනසිකාරය ඇති කරගන්න නෙවෙයිනේ. සම්පජඤ්ඤය ඇති කරන්න නෙවෙයිනේ. මේ අපි ගැන අනුකම්පා කරලා මේ ප්‍රශ්නේ අහලා තිබ්බොත් ඒකට උපවාන ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ වැරදිනම් උන්වහන්සේට දෙන්න පුළුවන් උත්තරයක්. හරිනම් ඔක වාර්තාගත වෙලා දැන් මේ මීතිකල භාවනා කරන මේ 2015 අප්‍රේල් වෙනකොටත් මේ ප්‍රශ්න අපි ළඟට එනවනේ ඒකවල. සාකච්ඡාවක් ගියේ නැත්නම් මේක නිකන් කාලේ වැලි තලාවට යට වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයක් අහනවායි කියලා කියන්නේ ධර්මයට අභියෝගයක්වත්, දේශකයන් වහන්සේට අභියෝගයක්වත්, බුදුහාමුදුරන්ට අභියෝගයක්වත් නෙමෙයි අනුග්‍රහයක්. වෙන විදිහකට කියන්න පුළුවන් ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහනකොට ඒ sannivedana වෙනදී අල්ල ගන්න බැරි නම් අර පින් සිද්ධ වෙයි නමුත් යෝනිසෝ මනසිකාරයක් වගේ දෙයක් සම්පජඤ්ඤයක් වගේ දෙයක් වෙන්නේ නැහැ. එහෙම කියන්නේ මම 79 ඉඳලා 86 87 වෙනකන් භාවනා මධ්‍යස්ථාන ඇසුරු කරා ඉතාමත්ම කලාතුරකින් පුළු පුළුවන් වෙලාවට මගේ දවසේ තියෙන හොඳම වෙලාව තමයි ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාව. නැත්නම් ධර්ම සාකච්ඡා. මට හොඳටම මතකයි මම කවදාකවත් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. නමුත් මට තේරුණ හැම කෙනාම අහන ප්‍රශ්නේ මට අහන්න ඕනේ ප්‍රශ්නේ අහන්න කියලා. ගොය දෙනෙක් ඇතුලේ සුදු ඇත්තෝ මට ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. හැබැයි මට තේරුණා බ්‍රහ්ම සභාවක ඉන්නවා දේව සභාවක ඉන්නවා වගේ තේරෙනවා. නමුත් ඒගොල්ලෝ ප්‍රශ්නයක් ගොනු කරලා අහනකොට ඉතින් අර ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනකම නිසා මේ සුද්දට ආර්ය දුක්ඛාරිය සත්‍යයි මේ කළු මට දුක්ඛාරිය සත්‍යයි දෙකක් කියලා මං හිතන්නේ. ඇත්තට බලනවා ආර්ය සත්‍ය නම් කොයි එකකටත් එකයි. දුක නම් දුකමයි. මං හිතුවේ ගෑනුන්ගේ දුක්ඛාර සත්‍ය වෙනයි පිරිමින්ගේ දුක්ඛාර සත්‍ය වෙනයි මං ඒතර ගිහියනේ පැවිදි අයට දුක්ඛාර සත්‍ය වෙනයි මං වගේ අමු ගිහියෙකුට දුක්ඛාර සත්‍ය වෙනයි සුද්දට ඉංග්‍රීසි දන්නේ හින්දා දුක්ඛාර සත්‍ය වෙනයි මම මේ ඉංග්‍රීසි නොදන්න නිසා දුක්ඛාර සත්‍ය වෙනයි කියලා බලනකොට ප්‍රශ්න අහන්න ආන දෙනවා කොයි තැනින් ආවත් එකම දුක හැම එකක් ගාම තියෙන ඊට පස්සේ ඒක විසඳනය කරන දෙන උත්තර දිහා බලනකොට මට තේරෙනවා දැන් මගේ ප්‍රශ්නේ අහලා මට උත්තරත් හම්බෙලා තියෙනවා ඒ නිසා මට පුදුමාකාර විදියට ප්‍රයෝජනෙන්න පටන් ගත්තා. මොකද ඒ තරම්ම මම මා විසින් දුස්සීලයේ පාපතරයෙක් ශාසනික ගරු කටයුතු පුද්ගලයන්ට යන්නවත් බැරි හඩු ගඳ ගන්න උරුලෑවෙක් කියලා තමයි මං හිතන්නේ ඉතින්. මං හිතුවේ නෑ කවදාකවත් මේ ධර්ම සාකච්ඡාව නමාව ගනී කියලා. මගේ හිතේ තියෙන මේ කෑදරකම කඩප්පුලිකම දන්නවනේ. හොඳ වෙලාවට උනේ ඒක ගිහියෝ උන් කිසිම ආයිමක් කෙරුවේ නැහැ. සාකච්ඡා කරා. සාකච්ඡා කරන මට තේරුණා කොයි පැත්තෙන් ආවත් එකම ප්‍රශ්නේ අහන්නේ. ඒක නිසා ප්‍රශ්න අහන එකනටත් වඳින්න හිතෙනවා. උත්තර දෙන එකනටත් වඳින්න හිතෙනවා. හැබැයි එක සැරයක් ඇහුවට එක ප්‍රශ්නයක් අහනකොට මම හැදෙන්නේ නැහැ. ලක්ෂ කෝටි වාරයක් ප්‍රශ්න අහනවා. ඒ නිසා මේ පරිපුච්ඡා කියලා මේ තියෙන මේ සාකච්ඡා අනුග්‍රහිතයේ හොඳට මතක තියාගන්න තියෙන්නේ ශාසනයේ පමණයි. අනික කිසිම ශාසනයක ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ. දැන් මේගොල්ලන්ට ඒක දියුණු වෙන්නේ නැති නිසා බුදුහාමරන් ක්‍රමයේ ඉගෙනගෙන ඒගොල්ලොත් දැන් මේ සාකච්ඡා දෙබස් කතා කරනවා. නමුත් ඒක සුද්ධ ලියවිල ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒගොල්ලෝ යන්නේ සුද්ධ ලියවිලේ. සුද්ධ ලියවිලේ තියෙන විදිහ හරිනම් පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ. එච්චරයි. ਸਰවචනසේ විතරයි මේක දුන්නේ. නමුත් මං කියනවා පැහැදිලිවම ඒක හොඳටම තේරෙනවා පුද්ගලිකව කමඨාන් සුද්ධ කරනවා නම් උගෝදෙනේ බය කමඨාන් සුද්ධ කරන්න පුද්ගලිකව ඉදිරිපත් වෙන්න. මොකද Tamanට ඕනදී අහන්න දන්නේ මොකද භාවනා කරලා නැහැ. වෙන මොකක්වත් නෙමෙයි. සමහරුන්ට තියෙන හොද්දටම ඕනකම මේ මගේ දේ කොහොම හරි කරලා අහගන්න ඕනේ කියලා. ඉතින් අපි Nissan වනේ දැන් කරන්නේ ඔක්කොටම මේ ෘත්තලට හදලා දෙන එකනේ. පොදු සාකච්ඡාවනේ යන්නේ දැන්. ඒ නිසා අහන්න බැරි කාට අහන්න නැතු ඕන තරමක් කාලයක් භාවනා කරද්දී ඌ අහුවෙන්නේ නැහැ. අහන මනුස්සයත් ඇහුවට මොකද නමකම ලියන්නේ නැති නිසා අහුවෙන්නේ නැහැ. ඉතින් ඕකට හරිය විරුද්ධ වුණා කට්ටිය මාත් විරුද්ධයි වුණාට මොන කරන්නද මේ 40 50ක් එක්ක කරන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න සාකච්ඡාවේදී තමයි කන කොකයි සුදු කොකයි තේරෙන්නේ. ඉගිලෙන්න ඕන. ඉගිලෙන කොටයි තේරෙන්නේ. ඒ නිසා කවුරක් ප්‍රශ්නකට ලැජ්ජ වෙන්න එපා. මොකද අපි දවසේ පැය දීලා තියෙනවා. ප්‍රශ්න නැවුවයි කියලා ලැජ්ජ වෙන්නත් එපා. හැබැයි මේ ප්‍රශ්න අහන ඇති ප්‍රශ්නට උත්තර දෙන්න සාකච්ඡා කරන්න ඒකත් එක දවසෙන් අහලා බෑ. එක දිගට එකම කට්ටියක් එකතුලා කරගෙන කරගෙන යනකොට මේකේ දියුණුවක් ඇති වුණායි මොකද ආධුනික යෝගාවචරයට සතිය ඇති කිරීම සඳහා එකම එක උපක්‍රමයේ තෝරන්නේ මෙනෙහි කිරීම. මානසිකාරය. දැන් මේ මානසිකාරය අයෝනිසෝ වෙන්න පුළුවන් යෝනිසෝ වෙන්න පුළුවන්. මේ මෙනෙහි කිරීමේ ක්‍රමය අපිට පේන්නේ අපි ආය දෙකේ පන්තියට ගියා වගේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවයි කියනවා හෙලනකොට හෙලනවයි කියන චෝක කියන්න ඕනේ හුස්ම ගත්තේ මෙතෙක් අලුතයි මෙනෙහි කරලාය කියලා ඉතින් ඕක පැත්තකට දාලා නිකන් ඉතින් ඒ නිසා කවදාකවත් හිතයි අරමුණ එකතු වෙන්නේ නැහැ ඉතින් කවුරු හරි බොහොම යටහත් පහත් තුමක මෙනෙහි කරන්න පටන් ගත්තොත් යාට තේරෙන පටන් අර ගන්නවා මේ මෙනෙහි කිරීමට ඇති වෙන द्वේෂයක් හිතේ තියෙනවා ඒකට හේතුව මෙනෙහි කරමින් භාවනා කරනකොට අරමුණ එක දිගට යනකොට අරමුණ කෙරෙහි ද්වේෂයක් එනවා. එකම අරමුණ දිහා බොහෝ වෙලා බලාගෙන ඉන්නකොට එපා වෙනවා. විවිධ අරමුණු නෙමෙයි. එතකොට මේක පේන්නේ මෙනෙහි කිරීමට විරුද්ධ වෙන ද්වේෂයක් වශයෙන්. ඉතින් යා කියනවා මොකද්ද මේ මෙනෙහි කිරීමේ ඇති වැඩේ? මෙනෙහි කරන්නේ නැතුව බලන්න බැරිද කියලා ඒක මම මේ සාධාරණ කරන්න යන්නෙත් නෑ අසාධාරණ කරන්න යන්නෙත් නෑ මේවා භාවනාදී ඇති වෙන සංකරතා. අපිව නිදස් අයින් කරන්නයි ඕනේ. හරහා යණ්ඩයි ඕනේ විනීත බලණ්ඩයි ඕනේ. මේ විදිහට යෝගාවචරයන් සඳහා මේ වගේ විශේෂ සාමික භාවනාවල්දී මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කියලා කිව්වට මේ මෙනෙහි කරමින් ඉන්නකොට අරමුණ විපරිණාමයට යනවා. මොකද වෙන්දට වෙඩි අරමුණට මුණට මුණ දාලා ඉන්නවනේ. මේ විපරිණාමය නිසා අරමුණේ මෙනෙහි කිරීම හැලෙන්න පටන් ගන්නවා. කරගන්න බැරුව යන තැනකට එනවා. මේ දැන් කොතෙන්ද යනකම් මෙනෙහි කරන්න ඕනද කොතෙනින් එහාට මෙනෙහි නොකරන්න ඕනද කියලා කියන එක ඒක මොනම තාක්ෂණික ලියමනක්වත් ටෙක්නිකල් රයිටින් එකක්වත් දෙන්න බෑ. යෝගාචර දැනගන්න ඕනේ අරමුණ හාද කරගන්නකම් මූණට මූණ ලාලා තියාගෙන ඉන්නකම් අප්‍රමාද වෙනකම් මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ අරමුණ ඉබේම තමන්ගේ කහාද වෙලා පේන්න පටන් ගත්තාට පස්සේ බලන්න මෙනෙහි නොකර වුණත් ඒ මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් මෙනෙහි කරනවට වැඩිය මෙනෙහි නොකර අල්ල ගන්න පුළුවන්. නමුත් යම් වෙලාවක ආය අරකට පිට ගියොත් ආය මෙනෙහි කරලා අරමුණ දැපෙන දමා ගන්න. අන්න එතකම් මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ මෙනෙහි කරන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන් වෙනකොට මෙනෙහි නොකර ඉන්න ඕනේ. ඉතින් මේක මොනම විදිහකට යෝගාවචර මෙනෙහි කරපන් කියන්නත් බෑ නොකරයි කියන්නත් බෑ. ආධුනිකයට කියනවා කරපන් කියලා ටිකක් කල් යනකොට ඒක හැලෙනකොට කියනවා හොඳයි. මෙනෙහි කිරීම නැති වුණත් කමන්නේ දැන් අරමුණ හොඳට මුණට මුණ දාලා තියෙනවනම් අරමුණේ අලගිය මොළගිය වැටෙනවනම් මෙනෙහි නොකර ප්‍රශ්නයක් නැහැ අරමුණ වෙනස් වුණාට ප්‍රශ්නකුත් නැහැ වෙන අරමුණක් ආවත් ප්‍රශ්නයක් නැහැ ඉරියව් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ ගතිය කොහොමඩක්වත් ඒ නිසා මූලික කමඨාන උපදේශවල දෙන්න බෑ කරනකොට කරනකොට එන ප්‍රශ්න අනුව ඒ කෙනාට විතරක් ඒ බේත් තුඬුව ලියලා දෙනවා ඉතින් මේ පොදුවේ බේත් තුඬු ලියපුවාම අර මෙයාට දීපු බේත් තුන තව කෙනෙක් කරනවා අර මේ ප්‍රෙඩිසිල්ලා කියනවනේ හරකට දෙන බෙහෙතයි මේ හරකට බෙහෙතයි වැරදිලා දැන් මගේ කුරේ ගෙවිලා වගේ භාගයට හරක ගුණා යන්නේ අඩමාණ්ඩ වගේ හරකක බෙහෙත මම බීලා මගේ බෙහෙත හරක බීලා මාරු වෙච්ච කතාවක් මේ කපොදු කමට අංශුද්ධ කරන උඟ දෙනකොට කුරේ ගෙවිලා වගේ භාගයට ගුණා යන්නේ අඩමාණ්ඩට යනවා ඊට පස්සේ ආයෙත් ප්‍රශ්න විචාරෙ කිමිමයි කොට ගන්න පුළුවන් දැන් හිතන්න ඊට පස්සේ යා ගෙදර ගියයි කියලා විහින් දැන් කියනවා මෙහෙමයි මෙහෙමයි මෙහෙම මෙහෙමයි ධම්මජීව හඳුම මෙනෙහි කරන්නම කිව්වයි. ඊගාට කියන පිස්සු මං කියනවා බානක මට එපයි කියවනේ. එහෙනම් ওই ධම්මජීව හඳුම වෙන්න බෑ. මේක කරන්න බෑ. අනික නේ එපාම කිව්වයි කියලා. ඉතින් මේ දෙන්න ගහ ගන්නවා එළියට ගිහින්. ඉතින් මං ඔව්ව hina කාලා ජීවත් වෙන එක තමයි මගේ එකම ප්‍රධාන ආහාරය ඕක මේ දවස්වල. මේ මේ අපි මේ උගත් මිනිස්සු. යමක්කම තේරෙන මිනිස්සු. මොන තේරුම තිබුණත් මේකට මේ ප්‍රශ්නේ ගොඩ එන්න බෑ. අපි ඊටාම යටහත් මෙනේ කරන්න බැරි වෙලාවෙ මෙනේ කරපන් කියන එක අහන්න. කරනකොට මෙහෙම වෙනවයි කියලා හරියට වාර්තා කරන. ඒකෝට දවසක් කියයි ආයෙනවක හැලෙනවනම් මෙනේ නොකර බලන්න වැටුනොත් ආයෙ මෙනේ කරන්න මේ විදියට කරගෙන යන කෙනා අර මුලින් උපදෙස් දීමයි මැදදී උපදෙස් දීමයි ඊගාට උපදෙස් දීමයි යාගේ ගුණාගුණ කියවන මත මිස මොන විදිහවත් කියන්න බෑ. ඒක නිසා පරිපුච්ඡාව ප්‍රශ්න කිරීම හරහා තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරනකොට අනුන්ගේ මෙයාගේ කට උතර හෝ ඊයේ දීප උපදේශය හෝ හෙට දෙන්න තියෙන උපදේශය අදට අදාළ නැහැ. මුගව දෙනෙක් හිතනවා නෑ මේක ඔක්කොම ප්‍රස්ථාරගත කරලා මෙහෙමුණොත් මෙහෙම කරන්න මෙහෙමුණොත් මෙහෙම කරන්න කියලා කොම්පියුටර් පොත් තියෙන්නේ. ටෙක්නිකල් රයිටින් ලියලා එහෙම ලියන්න පුළුවන් මේක. මේක කරන්න බෑ. මොකද දැන් තියෙනවා කොම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් භාවනා කරනකොට උපදෙස් දෙන්න මෙහෙම වෙනකොට මෙහෙම කරන්න කියලා. ඒකේ පේන බොහොම සුළු දුර යන්න පුළුවන්. ඒ තරම්ම අපේ කර්මානුරූප අපි වෙනස් වෙන නිසා අපිට වැටහෙන දේ ඉතාමත්ම ශීඝ්‍ර වෙනස් වෙනවා. ඉතින් ඒ දේ ප්‍රකාශ කිරීමට භාවනා කරන එක්කලා ප්‍රශ්න කරනවා විතරක් නෙවෙයි. කමඨාන් සුද්ධ කරන එක්කලා ප්‍රශ්න කරනවා. සුද්ධ කරලා තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක පේන්නේ හරියට දත් ගලවනවා වගේ. ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා කමඨහන් සුද්ධකරන්න ඒක එකන ඉන්නේ. පොලිමේ ඉන්නකොට දත් තලවන දොස්තර ගාව පොලිමේ ඉන්නකොට වගේ දැන් ගියාට පස්සේ කූර තියලා අල්ලනවනේ දතට ඒක දත හිසි වැටිලා වතුර දාලා දොස්තර බදා කට උඩ නැගලා අඬුව දාලා ගලවනවනේ අර ජර ජර ජර ජර ගාලා. ඒ වගේ තමයි කමඨහන් සුද්ධ කිල්ල දත් ගලවන වැඩක්. ඉතින් මේ පොලිමේ ඉන්නකොට සෑහෙන්න ප්‍රෙෂර් එක නගිනවා. දැන් අසහනයක් වෙනවා. දැන් මොනව කරයිද දන්නේ නැහැ. කොයි දේ කරයිද. ඒක තමයි අපි පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මෙතන ඉන්න 140ක් විතර ඒකට බයයි. ඒකට බයයි මේ මේ මේ මම මේ කියන දේවල් පුද්දලික දන්නෙත් නැහැ කිය යුතු දන්නෙත් නැහැ නැතුව දන්නෙත් නැහැ කියලා කමඨාන සුද්ධ කිරීම ඉදිරිපත් කිරීමේ බයක් තියෙනවා ඒක sannivedana ප්‍රශ්නයක් ඒක අපිට මේ බුදුරජාණන් වහන්සේගේ යුතුයකමට වගකීමට එන එක නෙවෙයි. නමුත් අපි කොහොම හරි කරලා මේ අමාරු දේ ගොඩ දාගත්තොත් තේරුම් ගත්තොත් අපි වයසට ගිය වෙලාවක ලෙඩ වෙච්ච වෙලාවක වයසට මරණ දෙකක් වෙන ලෝක තමයි පිහිට වෙන්නේ. ඒ නිසා මුලින් මුලින් මේ පරිපූර්ණා ක්‍රමේදී මේකට ධර්ම ගෞරවයෙන් යුක්තව වැටහෙන දේ ප්‍රකාශ කිරීම සහ මේක නැවත නැවත කර බැලීම හරහා කෙනෙකුට මේ අරමුණු මාරු වුණාට වෙන අරමුණු කඩා වැදුනට ඉරියව් මාරු වුණාට හිත නරක කරගෙන යෑමේ අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් ඇති කරන්න පුළුවන්. ඒක ජීවිතේ සම්පූර්ණ පෞරුෂත්ව වෙනස් කරන වැඩක්. අපි මේ මෙතෙක් කල් ගිය සම්ප්‍රදාය කඩලා අලුත් ක්‍රමයට වෙනවා. මම මේකට කියන්නේ තිරියම් වෙනවා කියලා. අලුත් වෙනවා. නව නවීකරණ වෙනවා. රැඩිකල් වාදී වෙනවා. විප්ලවීය වෙනවා. ඉතින් ඒකට අපි හරි අකමැතියි. ඇත්තටම අබෞද්ධය මේකට කැමති විශේෂයෙන්ම වෙන ආගමක ඉඳලා මේ ආගමට ආපු එකන හරිම කැමති එකට. උප්පත්ති බෞද්ධය හරි අකමැති. අර දන්න රාමියම් පිටපයින්වට. ඒ නිසා මේ පරිපුච්ඡාවෙන් තොරව කොතනදී මෙනේ කළ යුතුද කොතනදී මෙනේ නොකළ යුතුද කියලා යෝගාචර තේරෙන්නේ ඒකට මේ අදාළ චෛසිකට කියන්නේ විතක්කේ කියලා. විතක්ක චෛසිකේ තමයි අරමුණට හිත නැංවීම කරන්නේ. නමුත් යෝගාචරය විතක්කේ විතරක් කරලා විචාරය කියන නැත්නම් මේ ධම්ම විචය කියන නැත්නම් මේ සම්බොජ්ජංගේ දිනු කරන මේ විචාර බුද්ධිය නැත්නම් කොච්චර අරමුණ ඇසුරු කරත් එයාට සපේලා උත්තර දෙන්න බෑ මේ මම වම දැක්කා වම දකින්නකොට මෙන්න මේ ටික මම දැක්කා ඒක දකුණෙන් මේ විදිහට වෙනස් කියලා ඒකට බුදුහාමර පාවිච්චි කරන්නේ සම්පායති කියන වචනේ සපේලා උත්තර දෙන්න පුළුවන් අපදානේන සම්පායති මේ වම තිනකොට දැකිච්ච දෙකපොදී ඒත්තු ගන්නන විදිහට අද්දුරු ප්‍රත්‍යක්ෂක විදිහට කියන්න පුළුවන්. ඒක කියන්නේ කොහොමද? ඒක දකුණ නම් මෙහෙමයි මේක එහෙම නෙවෙයි. මේක වම. මේක පටන් ගන්නකොට මේ විලුඹ තද වෙන. ඊගාට මැද, ඊගාට ඇඟිලි. ආදි වශයෙන් මේ විස්තර කියනකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේක මේ මේ පොතබ්බල්ලා කියන එක නෙවෙයි. හරියටම ප්‍රත්‍යක්ෂලා. ඒකට තමයි මේ කියන්නේ පච්චත්ත වේදිතබ්බ කියලා. තමන් කරනකොට <clears throat> දකින්න දේ කියනකොට අහන ඉන්නේ කරන බව තේරෙනවා මේ ආවට ගියාට කරපු එකක් නෙවෙයි අද්දුට ප්‍රත්‍යක්ෂය. ඒතර වම තිනකොට මෙහිමයි දකුණ තිනකොට මෙහිමයි ආස්වාස කරනකොට මෙහිමයි ප්‍රසවාස කරනකොට මෙහිමයි අත නමනකොට මෙහිමයි අත දිගාරනකොට මෙහිමයි කියලා කාටවත් නෑ බෑ කියන්න බැරි මේ මූල ප්‍රභවයට හිත තියලා සතිය තියලා අප්‍රමාදයේ තියලා ඒක ප්‍රකාශ කරන්න යනකොට නිකන් හිත හිතෙන්න විහිදුවල බෑ. විහිදුවපේක මොකද්ද අත්විඳ කියලා, ස්පර්ශකලේ කියලා, අත්දැක්කේ මොනවද කියලා සපේලා උත්තර දීමයි ඒකට අපේ ලොකු සංසය දොපු වචෙන් තමයි මේ සම්පායති කියන වචනේට සපේලා උත්තර දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න අහනකොට කියත හැකි. මේ මොනසාව පොතක් පාඩම් කරලාද කියන්නේ නැත්නම් අහන ප්‍රශ්නේ හැටියට උත්තර දෙන්න පුළුවන් කරපු කෙනාට. ඒ දැනුමට දැනුම මේ පොතේ දැනුම ඕනේ නැහැ. ඒ දැනුමට ඥාන පිරිනමම බලපන්නේත් නැහැ. ඒ දැනුමට වයස බලපන්නේත් නැහැ. ඒ දැනුමට බෞද්ධ බෞද්ධකම් බලපන්නේ. ඒකට පැවිදි පැවිදිකම් බලපන්නේත් නැහැ. මේ මොකද පය තියෙනකොට පය වැටෙන දේ ඥාන පිරිනමක මේ සම්බන්ධයක් නැහැ ආන්න ඒ දේ හෙලි කරන්න පුළුවන් නම් එයා විතක්කේ විතරක් නෙවෙයි ਵਿਚාරය විමසුන් නුවණ මේ අරමුණ රස විඳින ගතිය තියෙනවා. ඉතින් අපිට මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අරමුණක් රස විඳින එක රූප ශබ්ද ගන්ධ රස වශයෙන් නන්නත්තර අරමුණු රස විඳින අතරම උනන්දු වෙන්නේ නැහැ. මේකෙන් ලාභ සත්කාර සම්මාන සිලෝක මොකුත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිත අපිටත් නොකිය පැදුරටත් නොකිය වෙන අරමුණ වලට පයින්. ඒක හොඳටම තේරුම් ගන්න එහෙම පයින්නවා කියන්නේ දැන් අරමුණේ නීරසකම එන්න පටන් ගන්නවා. මේ කියන්නේ මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව ගෙවෙනවා. තෘෂ්ණාව ගෙවෙනවා. තෘෂ්ණාව ගෙවෙනවා. ගෙවෙනකොට හිත <clears throat> හිත එක්ක පැදුරටත් නොකිය පිට අරමුණට බයින්න නැත්තම් බුදිය ගන්න. ඒ කියන්නේ දැන් හොඳටම හිත කොටු වෙන්න පටන් අරගෙන. හිත අහුවෙලා නිකන් රැහිලාට ටෝච් එකක් ගැහුවා වගේ. එහෙම නැත්තම් හොරෙක් රහස් පොලිසියට අහු වුණා වගේ. එතකොට හිත নানা ප්‍රකාර දේවල් කරනවා. ඉතින් ඔක්කොම ප්‍රශ්න තමයි. නමුත් ਵਿਚාරය අනුව කටයුතු කරන කෙනාට නම් තේරෙනවා මේ අරමුණක් දිහා බලාන ඉන්නකොට අරමුණේ තෘෂ්ණාව ගෙවෙන බව, නීරසකම මතුවෙන බව, ඒකාකාරීකම එන බව, සැකමසු වෙන බව, අනිෂ්ඨිර බව යන්න විනාඩි ගාණක් යනවා. ඔච්චර කල් භවනා කරන දෙයක් නෑ. නමුත් මේක තේරුම් ගන්න අවුරුදු 7කින්වත් බෑ. එකම අරමුණක් දිහා නැවත නැවත හිත යොදනකොට ඒ අරමුණේ නීරස වෙලා ඒකාකාරී වෙලා වෙනකොට එක්ක නිදා ගන්න එක වෙන අරමුණට යනවා. ඉතින් අපි වෙන අරමුණ වලට යෑම පිළිබඳ චෝදනා කරන එක අසාධාරණයක් නෑ. නමුත් යෝනිසෝමනසිකාරයක් තියෙන කාරණා කියනවා ඇයි මේ පිට අරමුණට යන්නේ මේ තමන්ගේ මූල කර්මස්ථානයේ නීරස වෙලා. බලන්ඩ නීරස බවක් තියේදී පිට අරමුණකුත් තියේදී පුළුවන් මේක දිහාම තව එක සැරයක් බලන්න. තව එක චිත්තක්ෂණයක් බලන්න. ආනේ විදිහට මේ විචාර බුද්ධියෙන් අරමුණු රස විඳීම කරන්න දන්නවනම් ඒ යෝගාවචරයට බොහෝම ඉක්මනට තේරෙන පටන් ගන්නවා මේ තෘෂ්ණාව නැති තැන ද්වේෂය මතු වෙන තිනිට වැඩි. ඉස්සර තිබුණේ අරමුණට අරමුණු රස මාරු වෙනකොට මාරුනකොට එනේන එක කක කක යන තෘෂ්ණා රසයක්. එකම අරමුණ දිහා බලන ඉන්නකොට ඒක එපා වීම නීරසකම කියලා කියන්නේ ද්වේෂ පදනමයි. ඉතින් බුදුරජාණන් කියන්නේ විපස්සනාව කියන්නේ මේක දිහා ද්වේෂපදන වෙන්නේ නැතුව ඥානපදනමෙන් බලන්නේ. මේක දැක ගන්නාසුලුව. මේක තමයි ඉස්මතු කර ගන්න ඕනේ. ඒකට නූල් බඳින්න පිටිත් නූල් කියන්නේ මේ අඬහව ගන්න සාන්ති කර්ම කරලා වැඩක් නැහැ. අරමුණ නිරස වෙන බව දැක දැකත් පිටහරමුණට පයින් බව දැක දැකත් ආය ආයත් අරමුණට යොදනවා නම් තමන්න තීරණ පටන් ගන්නවා ඒ තරම්ම ශීඝ්‍රයෙන් එක අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒකේ රසවත් ගතිය නැති වෙලා නීරසකම එනවා. සිද්ධි බහුලකම නැති වෙලා ඒකාකාරීකම එනවා. සැක එනවා. බය එනවා. මේ සෑම දෙයක්ම අරමුණු කරන්න පුළුවන් නම් අනාගාමි මට්ටමට යන්න. මේ එන නීරසකම මේ ඒකාකාරීකම මේ බය ගතිය එනකොටම අරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයා උද්දම් භාගයේ ඕරම් භාගයේ සංයෝජන සියල්ලම කපන්න ඕනේ නීරසකම අරමුණු වෙන්න. අපි දැන් කරන්නේ නීරසයෙන් උඩ තලුවක සාදාලා නැගිටලා යනවා. එහෙම නැත්නම් හිතනවා සතිය කැඩලයි කියලා සමාධිය කැඩලයි කියලා මේ අරමුණේ බෑ අයපය හෙල්ලෙනවා අරක වෙනවා මේක වෙනවයි කියලා ඒ එන නීරසකම භාවනා ප්‍රතිඵලයක් විදිහට නැත්නම් ඒක දැක ගැනීම එතේ මෙතේ කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි දැන් තියෙනවා මතුවලා තියෙනවා මේ දීලා තියෙන තෑග්ග බාර අරගත්තේ නැති එක වෙලා තියෙන කියලා තේරුම් ගන්නේ කවදාකවත් සෝවාන් වෙන කෙනෙකුටවත් කරන්න බෑ. සකදාගාමී වෙනකොටත් කරනවා. අනාගාමී වුණාට පස්සේ තමයි තේරෙන්නේ අරමුණකට හිත දාලා තප්පර ගාණක් යන්න එපා වෙයි. මේ එපා වීම අරමුණු කිරීමට බුදුරජාන් වහන්සේ සඳහන් කළා තිනවා ඔබට භාවනා කරනකොට දරතයක් තේරෙයි. පීරි ගෑමක් තේරෙයි. වෙහසක් තේරෙයි. දැවෙන ගතියක් තේරෙයි. තැවෙන ගතියක් තේරෙයි. අන්න පුළුවන් නම් මේ මේ දවන, තවන, පෙරලන පීරිගාන ගතියට ප්‍රමෝදයක් පහල කරගන්න. අඩේ දැන් නම් භාවනාව හරි ගියා සතිය ආපු නිසා ඔන්න ලාවට මට එපා වීම ආවා කියලා. ඒ එපා වීමේ තියෙන දවන තවන ගති වෙනුවට ඒක ප්‍රමෝදයක් කරගත්තොත් ටික වේලාවකින් ප්‍රීතියක් බාටපත් වෙලා සති සම්පජඤ්ඤයට නිමිත්තක් වෙනවා. ඊට පස්සේ ඒකාකාරීකම එනකොටම මගේ මේ අරමුණක් නෙවෙයි මේ සතියක් නෙවෙයි දැන් සම්පජඤ්ඤයක් මේ තියෙන්නේ ඒකාකාරී එනකොටම පටන් ගන්න තැන ඉඳලම දකින්නකොට ඒකේ තියෙන පැංගිරි ගතිය, තීත්ත ගතිය වෙනුවට මේ හිරියාවක් එනවා. එතකොට ඒක සුඛයක් අසද්දයක් බවටපත් වෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. එහෙම නැත්නම් මිත්‍ෙක් වෙලා යෝගාවචරය නැද්දකින් නොපතන් කියපු මේ එපා වෙන ගතිය, ඒකාකාරී ගතිය, බයලවන ගතිය, සම් අසරණ වෙන ගතිය එන්නකොටම අල්ලගෙන ඒක ප්‍රීතියක් ප්‍රමෝදයක් සතියක් සම්පජඤ්ඤයක් පස්සද්ධියක් පාටපත් වෙච්ච දවසේ පැමිණි දුක් පැණි රහයි කියලා අපේ පැරණි සිංහලයක වචන තියෙනවා. වෙත පැමිණිච්ච දුක පැණි රහක් කරගන්න මොකද ඒක භාවනා ප්‍රතිඵලයක්. නිකන් අරමුණක හිත පාත්තන්න බෑ. හිත පවත්නකොට නීරස වෙනවා. නීරස වෙනකොට සලුවකසා දාන්න තමයි මායя මේක හදලා තියෙන්නේ. බුදු ජානසිකන සලුවකසා දාන්න එපා. එනකොටම නීරසකම දැනගනින් හැබැයි ද්වේෂ පදනමේ නෙවෙයි. ඥාන පදනමින් එතකොට තමයි තේරෙයි මේ එන්නේ මට දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්නයි මම මෙතෙක් කල් කියුවේ මොකද ඇයි මෙහෙම වෙන්නේ මේකට වෙන මොනවද කරන්න ඕනේ ආදී වශයෙන් මේකේ නඩු චෝදන අදි චෝදන ඉදිරිපත් කරනවා කවදා හරි මේක නීරසකම එන්නකොටම තේරුම් ගත්තොත් දැන් නම් සතිය එපයි කිව්වත් යන්නේ මොකද නීරසකම එනවනේ නැවත නැවත ආන්න මේක අල්ලා ගන්න පුළුවන් දවසේ ඒ යෝගාවචරයාට තමන්ගේ ඥාණයෙන් ස්වයම්බූ ඥාණයෙන් කවදාකවත් මේක අල්ලන්න බෑ. අල්ලන විදියට නෙමෙයි අපේ මේ ස්වභාවික වර්ණේ සිද්ධ වෙලා තියෙන්නේ. අල්ලන ක්‍රමයට නෙවෙයි අපේ ආරක්ෂා සංවිධාන අපේ ඥානගත වෙලා තියෙන්නේ. මේකට බය වෙලා ආරක්ෂක ක්‍රම හොයන්නයි, අරයාගෙන් අහන්නයි, මෙයාගෙන් අහන්නයි, කනපින්දම් ගන්නයි හදලා තියෙන්නේ. බුදුජානනාංශ කියනවා මා විශ්වාසයට ගනි බුද්ධහනුස්සතිය කරපන් නැත්නම් බුදුන් අදහගනින් අරමුණේ භාවනා කරනකොට නිරසකම එනවනම් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පළවෙනිම ලකුණ මේකට ඒ බුරු පන්දිසාංශ කියනවා භාවනාදී නිරසක මේකාකාරීකම කම්මැලිකම ආවනම් Siri දෙව්දුවගෙට වැඩියා කියලා හිතාගන්න. දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ පාවා දෙන්න පාසට නෑ. අරමුණු පෙර වෙනස් වුණත් වෙන දෙයකට මාරු වුණත් ඉරියව්ව මාරු වුණත් මේ ඔක්කොම දෙල්ලම් කරන්නේ මේ නීරසකම නිසානේ. දැන හෝ නොදැන ආන්න ඒක කරන්න ගිය දවසේ යෝගාවචරයට භාවනාව කියන්නේ කටුකොහලක්වත් එහෙම නැත්නම් කටුයිබුලේ නැගිල්ලක්වත් නෙවෙයි විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. මේක මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ පොතේ යම්ම දවසක උඹට විපස්සනා ඥානයක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ ඊට ඉස්සෙල්ලා නොසිතපු විදිය දුකක් පෙනිලා කියලා. දුක එහා පැත්තේ ඥානයක් තියෙනවා. ඉතින් දුක එනකොට පැන්ඩෝල් බොන්නයි, සිද්ධාලේප ගන්නයි, අරකට කරන්නේ මොකද්ද, මේකට මොකද්ද කරන්නේ කියලා නටන්න ගත්තොත් එයා කවදාකවත් අර වෙත පැමිණිච්ච ඥානය ලබලා නෙවෙයි දුකෙන් දුකට යනවා. එනිසා දුක විනිවිදලා මේක දැන් කාලානේ තියෙන කරවන චෝදනා නොකර මේකට රිංගා ගන්න නැති මේකන වචන කතා කරනකොට ඕම ඉන්න මොකද වෙන්නේ බලන්න. බොහොම සරල සමීකරණයක් බුදුහාම කියන දුකේ එහා පැත්ත සැප. අපිට ඉවර වෙනකන් ඉන්න බෑ. ඊට ඉස්සෙල්ලා අපි ඉරියව් මාරු කරනවා, අරමුණු මාරු කරනවා, චෝදනා කරනවා. කරන්න කරන්න වෙන්නේ අර දුකෙන් දුකට දුකෙන් දුකටපත් වෙනවා. නිසා එක දුක්ඛ අමාරු කරන තමයි නිවර් නිරත ගතියක පීඩාකාරී ගතියක ඔක එහෙමම ඉවර වෙනකම් පොඩ්ඩක් බලන්න. සෑම නීරස ගතියකම යහපැත්තේ තියෙන්නේ පුදුම ධර්ම රසයක්. කන්දක් නැති තැන පල්ලමකී පල්ලමට වැටුනොත් සෙල්ලමකී කියලා තියෙනා වගේ අපිට මේ ඉවසීම නැති නිසා අපි එනේන දුකේදී තුන ගුරුවරයා ළඟ ඉඳගෙන මේ උණ ලෙඩ්ඩුන්ට කැඳපවන්න වගේ මට මේ දුක නැති කරලා දෙයි කියලා. බැරිද මේ පැවිචි අතරම ළඟ තියෙන කරුණත් ආනාචාර්යවරයෙක් හොයලා දෙන්න කියලා අහනවා. මේ එනේන දුක නැති කරලා දෙන්න. පුළුවන් ටිකක් ගණන් ප්‍රශ්නයක් නැහැ. ටිකක් ගණන්. ඒ වෙනුවට බුදුරජාණන්සේ ආටම වගකීම් බාර දීලා කියනවා යකෝ ඔය දුක විඳලා දැන් තියෙන ඕක කරවන චෝදනා කරන දක පොඩ්ඩක් ඉවර වෙනකම් බලපන්. දුකී යහපැත්ත සැපයි. ඒක මේ කායනුපස්සනාව වේදනානුපස්සනාවට හැරෙන තැන. ඉතින් අපිට මේ මේ ඉවසීමේ ශක්තිය නැති නිසායි අපිට මේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා කොහොමද කමට අංශුද්ධ කරගන්නේ? කොහොමද මේකට ඉක්මනට උත්තරයක් ලබාගන්නේ කියලා. මේකට පුත්‍රජානන්සේ උපහාසයට අපේ ලොකු සංස උපහාසයට කියන්නේ මේ උඹේ කයට තියෙන ආසාව සහ ජීවිත ආසාව නිසා යෝය දැවෙන ප්‍රශ්නයක් ඇති කරගන්න. ඉවසපන්. ඉවසුවාම වෙන්නේ ආපැත්තට දුක ගෙවුනාම සැපක් වෙනවා. ආහන එදාට තේරුම් ගන්නවා මේ සෑම නීරසකමක්ම ඒකාකාරීකමක් සංසාරයේ ලක්ෂ කෙල කෝටි වාරයක් අපිට ඇවිල්ලා තියෙන හැම වෙලාවෙදීම අපි ඒක අපි බලපුලුවන් කාර්කමෙන් ආඩම්බරකමෙන් මාන්නක්කාරකමෙන් පෞරුෂත්වයෙන් මගහැරලා. ඒ තාක් නිවන මගහැරුවා. කවදා හෝ Taman වෙතට එනේ නීරසකම ඒකාකාරීකම සතියේ වගේම සම්පජඤ්ඤේ විසින් අඳුනගත්ත දවසේ ඒ මනුස්සයා ඒ නීරසකම ප්‍රතිචක්‍රීකරණය කරලා ඒකෙන් බොහෝම සාරවත් ප්‍රතිඵලයක් නෙලනවා ඒකට කියනවා සාසන සම්පත්තිය ඉවසන්නා නිවන් දකි කියලා බුරුම ආප්තෝපදේශයක් තියෙනවා. ඒක ඇත්තට මේ පළවෙනි දවසේ මම මේ බණ කිව්වනම් ඔය එක්කෙනෙක්වත් ඉන්නේ දමල ගහලා රෑ යන්න ඉඳ තිබුණා. හන්දේ. දැන් දවස් තුනක් හිටපු නිසා දැන් ලැජ්ජයි නියන්න. ඒ නිසා තව ටිකක් කාගෙන යයි. ඒ නිසා මුළු ජීවන ජීවුවා කියන්න යන්නත් හොඳ නැහැ. බබාට නිකන් සාමාන්‍යයෙන් ඉතින් හොරතල් කරලා කිස් එකක් දීලා ෂේප් කරගෙන ඉඳලා පස්සේ තමයි මේවා කියලා දෙන්න ඕන. ඒ එන්න සාකච්ඡාවක් මිස තනි එක දිගට යන ගමනකින් කරන්න බෑ. ඉතින් කවදා හරි මේක තේරුම් ගන්න යෝගාවචරය ප්‍රශ්නයක් අහන්න පුරුදු වෙච්ච දවසේ නැත්නම් කියන්න පුරුදු වෙච්ච දවසේ හරි මම ආනාපානෙ බැලුවා ප්‍රශ්වාසය ආශ්වාසය බැලුවා වන්නකොට මේ විදිහට පෙන්නවා එනකොට එනකොට ස්වාමීන් වහන්සේ මේ ආස්වාදේ මේ මේ විදිහට සටහන් ආකාර වෙනස් වෙනවනේ මේ මේ විදිහට මේ සටහන් ප්‍රසාසී සටහන් ආකාර වෙනස් වෙනවනේ කියලා විනිශ්චයක හෝ කඩිමුඩියක හෝ තක්කමූ තක තක්කමුකෝක තල්ලුවක් නැතු මේක ප්‍රකාශ කරන්න පුළුවන් වෙච්ච දවසේ අහගෙන ඉන්න කරන්න පුදුම සතුටක් ඇති වෙනවා මේ මනුස්සයා ඇති හැටිය දකින්න සුදුස්සෙක්. ඇති හැටියට ප්‍රශ්න කරන්නේ ඇති හැටිය දැවිලි දැවිලි ඇති කරගන්නේ ඇති හැටිය ප්‍රකාශ කරනවා. කරනකොට එයාගෙන් ප්‍රශ්නයක් දෙකක් අහනකොට මේ අරමුණු මාරු වෙද්දිත් වෙස් පෙරලෙද්දිත් නානාවිදි බහුරූකෝලම් පැවතියෙද්දි දැන් තේරෙනවද මේ සතිය කියන එක පවත්වන්න පුළුවන් කියලා. ඒ අහන ප්‍රශ්නේ පවා ඒ යෝගාවචර ලොකු ආත්ම ශක්තියක්. ලොකු ධෛර්යයක්. එයාට තමයි සම්පජඤ්ඤය හැදෙන්නේ. එයාට තමයි යෝනිසමස්කාරය හැදෙන්නේ. එයාට තමයි ධම්මවිචය හැදෙන්නේ. එහෙම නැත්නම් මේ මෙතෙක් කල් මේ මේ සාකච්ඡා කරපු ටික සතිපට්ඨාන සූත්‍රයේ කටපාඩමෙන් කිව්වත් කවදද හම්බ වෙන්නේ අපිට? අපි කොච්චර කියවලා තියෙනවද? අපි කොච්චර භාවනා කරුවත් මේ භාවනාදී හම්බෙන මේ නීරසකම ඒකාකාරීකම අරමුණු කරන්න ඕනේ. ඒකට ද්වේෂෙන්තරව බලන්න ඕනේ. ඒකට ඉවසන්න ඕනේ. ඔහොම ටිකක් එක දවසේ බෑ. ටික ටික කරන්න ඕනේ කියලා යනකොට ඒ සති සම්පජඤ්ඤේ එන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචර තේරෙනවා මේ එන ඕනම ජවනිකාවක මුලැමැදාග බලනවනම් ඒකට විපස්සනා කියනවා. නමුත් මේ නීරසකම ඒකාකාරීකම එන්නකොටම කඩන්න පැනනොත් අපිට මැද බලන්නත් බෑ අග බලන්නත් බෑ. එතකොට අපිට අසහනයක් ඉතුරු වෙනවා. මුලමඳාක බැලුවා නම් එකක් බැලුවත් එකයි ලක්ෂයක් බැලුවත් එකයි එකම න්‍යායය තියෙන්නේ. මේකට කියනවා සතියෙන් සම්පජඤ්ඤයට මාරු වීම ඊට පස්සේ තමයි යාට මීමන්සාව කියන irdipaade පහළ වෙන්නේ ආන්න මෙහිම තමයි භාවනාව ගෙනියන්න ඕනේ. එනේන ප්‍රශ්නයක් අවුලක් කරගන්න යන්න එපා. මේ ප්‍රශ්න තියෙද්දි අරමුණ ගෙනියන්නේ කොහොමද? සතිය ගෙනියන්නේ කොහොමද? මේ නීරසකම ආවට ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේ නීරසකමේ කෙලවර වෙනකම් බලන්න පුළුවන්ද? ඒකාකාරීකම ඉවරකම් බලන්න පුළුවන්ද? මෙහින අසහනය ටිකක් දුර බලන්න පුළුවන්ද? මෙහින බයලවන ගතිය බලන්න පුළුවන්ද? ඉතින් මං අහනවා සභාවෙන් තමන් මානසික රෝගියෙක්ද නැද්ද කියලා බලන්න මීට වැඩිය හොඳ උපක්‍රමයක් තියෙනවා. කිසිම මානසික රෝගයකට උතරින් යහට යන්න බෑ. එයා මෙතනින්ම වැටෙනවා. කිසිම කායික රෝගයක් තියෙන කෙනාට යන්නත් බෑ. මං කියන්නේ මේ දීර්ඝසිය කායික රෝග නැති මානසික රෝග නෙවෙයි. ඒ උච්ච උච්ච තත්ත්ව තියෙන කිසි කෙනෙකුට ඔය මේ අසහනේ එනකොට කඩ කඩාපයින් කෙනාට යන්න බෑ. ඒ නිසා මේ මූලික පරීක්ෂණයේදී මේ මිනිස්සයා දුරදික් ගමනකට සුදුස්සෙද්ද නැද්ද කියන එක තේරෙනවා. ඒ නිසා භාවනා ලෝකෙට පෙළඹෙන 96ක් විතර හැලෙනවා. බලාපොරොත්තු සුන් එලානේ තිබුණට වැඩිය දුකයි තිබුණට වැඩිය කරදරයි තිබුණට වැඩිය ශේකක් වුණා තිබුණට වැඩිය දතිකක් වුණා තිබුණට වැඩිය দাঁඩි දාන්න ගන්නවා කියලා දමල ගහලා යනවා. ඉතින් ඒගොල්ලන්ට සංසාරේ තාම රසයි. කබලට වැඩිය ලිප හොඳයි. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඉතුරු වෙන ටික හරි මේක කරගෙන කියන්නට විමසුන් නුවණක් කියනවා මේ උෂ්ණ සීතල තථාප දුක යස අයස ලාභ ප්‍රශංසා දුක් සැප කියන මේ දේවල් එන එක නෙවෙයි ප්‍රශ්නේ මේ තියේදිත් මට අරමුණ පවත් ගන්න පුළුවන්ද සතිය පවත් ගන්න පුළුවන්ද කියලා මේ වෙනස් වෙන අෂ්ටලෝක ධර්මයන් තියේදී ගත්ත අරමුණේ වැඩි විස්තර එපා. බලහන් ඉන්නකොට අපි ලොකු සාංශ කියන්නේ විෂම ලෝකයේ සමහිත පැවැත්වීම කියලා කියනවා. යෝගාවචරය හිතනවා නෑ නෑ එන්න එන්න ලෝකේ සම වෙයි කියලා. භාවනා කරන ලෝකේ තමයි කවදාකවත් නෑ. ලෝකේ එන්න එන්න විෂමයි. ඒකේ සමහිත පාත්‍රණට යාට තියෙන විමසුන්නුවණක් මට ඉස්සර තරම් විතර චෝදනා කරන්න ඕන කමක් නෑ. මට මේව පිළිබඳව ගැටෙන්න හැප්පෙන්න ඕන කමක් නෑ. ඒවා තියේද්දිත් දැන් වෙනදාට වැඩිය අරමුණේ ඉන්න පුළුවන්. ඉරියව්වේ ඉන්න පුළුවන්. සතිය ටිකක් අල්ලනවා. මෙන්න මෙතෙන්ද ආවට පස්සේ අර විචාර බුද්ධිය නැත්නම් අරමුණ දැපෙන තමා ගත්තට පස්සේ අරමුණේ අලගිය මුලගිය විස්තර එහෙම නැත්නම් සබ්බකාය පරිසංවේදී කියනට ආසල් ප්‍රසස් මුලුල්ලම දැක ගන්නට ලොකු ඉඩක් යෝගාවචරයට ලැබෙනවා. මොකද ඒ වෙනකොට යෝගාවචරය වෙන මොන දේ ආවත් උතුරු කට්ට හොල්ලලා හොල්ලලා අතාරපුවම උතුරටම හැරෙනවා වගේ මොනවා කෙරුවත් වැඩේ ඉවරනට පස්සේ ආයෙ අරමුණට දා ගන්න. ආයෙ සතිය පිහිටව ගන්න. පිහිටවන පිහිටවනට අරමුණේ වෙනද නොදැක්ක පැතිකඩ රාශියක් දැනගැනීමේ හැකියාව යෝගාවචර ලැබෙනවා. ඒ අරමුණේ ඒ වෙලාවේ අලුත් ගති පහළ වෙනව නෙවෙයි. අරමුණ දිහා හොඳට සමීපව බලන නිසා, උච්ඡන්නව බලන නිසා අරමුණේ හැම රංගනයක්ම හැම ආකාරයක්ම තේරෙන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරයට තේරෙයි නැත්නම් තේරෙන්න ඕනේ මේ ආස්වාසියක් තුළ මුළු ලෝකෙම තියෙනවා ප්‍රස්වාසියක් තුළ මුළු ලෝකෙම තියෙනවා මේක නවීන විද්‍යාව ගන්නනේ හෙලෝග්‍රැෆික් තියරි කියලා ඕනෙම ලොකු දෙයක් තුළ ඊටාම කුඩා අංශුවේ ලකුණු පෙන්වනවා කොච්චර පුංචි කොටස් වලට කැඩුවත් එයා ඒ ගති ආර්ය ගති නෑරේ වගේ අපි කරන සෑම ක්‍රියාවකම අනිච්චන් දුක්ඛ අනත්තන් තියෙනවා කෙලස් ටික තියෙනවා නිවන තියෙනවා මුලැමැදාග තියෙනවා ඒ නිසා බොහෝ දේවල් බලනවා වෙනුවට එකක් කරගෙන මේක බලන එකට අපි ලොකු සංසි කියන්නේ දොඩම් ගොඩ බදාගත්තා වගේ ගොඩක් බදාගත්තොත් එකක්වත් හම්බ එකක් ගනි අරගෙන ඒක බලන්න යනකොට ඒ එක ආස්වාසයක් ඇතුළත ඒ දැනගත යුතු කාරණාවල එහෙම නැත්නම් දැනුමේ සීමාවක් නැහැ. එහෙම නැති කෙනා ලෝකේ වටේ විදින්න හදනවා ලෝකේ දැනගන්න. හැමදේම ඉගෙන ගන්න හදනවා. එතකොට එකක්වත් කරන්න බෑ. එමනේ දන්න එකක් අරගෙන දිගින් දිගට කරනකොට ඒ තුල විවිධ පැතිකඩ විවිධ ආකාර විවිධ සටහන් විවිධ ස්වභාව ලක්ෂණ දකිනකොට සංසාර බය තියෙන එකට එහෙම නැත්නම් යෝනිසෝමනසිකාරය තියෙන එකට දැනෙනවා මේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ තමයි ධර්මය. මේක ගෙනාවු සංඝයා තමයි සංඝයා කියන්නේ. මේකට සීලයක් ඕනේ. නිසා අරමුණ මොන වෙස්පර්ලියාවත් මොන අරමුණක් මේකට කඩන්න බැන්නත් මොන ඉරියව් මාරුණත් ඒ හැම එකම ධර්මය කියලා හිතාගෙන භාවනා ප්‍රතිඵල කියලා හිතාගෙන මෙවට චෝදනා කර කර ඉන්න තුමට ඉදිරියට යන්න බැරිද කියලා විමසුන්නවන එරකින මීමන්තා irdipaada කියලා. ලැබුවට පස්සේ ඒ යෝගාවචරයට උතුරු කුරු දිවෙන්ට ගියත් දකුණු කුරු දිවෙන්ට ගියත් භාවනා කිරීමේදී බාධා අඩුයි. කොඩි ගහක් යටට ගියා කෙන්දගම් පොළොවට ගියත් අනික් කෙනෙකුට වැඩිය මෙයාට ටික වෙලාවක් එක ඉරියව්ව ඉන්න පුළුවන්. අනික් කෙනෙකුට ටිකක් කර්මනේ ඉන්න පුළුවන්. චෝදනා අඩුයි. ඉතින් මේ විදිහට චෝදනා අඩු වෙනවා අරමුණේ වැඩි වෙලා ඉන්න පුළුවන්. ඉරියව් වැඩි වෙලා ඉන්න පුළුවන් කියන්නේ අසහනේ අඩුකම කඩිගාය අඩුවීම. එතකොට යා බලනවා තව දුරටත් මේක වැඩි කර ගැනීම සඳහා මේ විමසුන් නුවණ තමන්ගෙම මේ එනේන දේත් එක්ක කටයුතු කරලා මේ එන විමසුන් නුවණ දියුණු වෙන ස්වරූපේට කරන පරිශ්‍රයට අපි කියනවා ආර්ය පරිශ්‍රණය කියලා එන්නේ එන්නේ යාට තේරෙනවා කාට හරි චෝදනා කරන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ සැකය සහ අනිශ්චිත භාවය වැඩිකම නිසා මුලින් මුලින් ප්‍රශ්න වල තේරුම් අරගෙන මේ නුවණ පහල කරගත්තා නම් තමා තුළින් මේ ප්‍රශ්නේ අහලා Tamanටම උත්තර දෙන්න පුළුවන් මට්ටමට එනකොට එන්න එන්න කල්පස්ථානාචාර්යවරයන්ගෙන් භාවනා මධ්‍යස්ථාන වලින් ඉරියව්වෙන් අරමුණු වලින් ස්වායක්ත වෙලා එනේන දේ මත භාවනාව අපි කියන්නේ සතිය එහෙනම් ඉරියව්ව පවත්ීමේ වැඩි වීගෙන එනකොට යාට තේරෙන පටන් අර ගන්නවා නැත්තම් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල විදිහට කියනවනේ ඒකට ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මේක කැඩෙන්න ලක්ෂයක් ක්‍රම තියෙනවා. මේ එල්ලේ, මේ සතිය, මේ අරමුණ. හැබැයි ඒක නැවත උපේන එකටයි ප්‍රඥාව කියන්නේ. එච්චර මේ කැඩෙන එක ගැන චරුචරු ගාන එකටවත් ඇයි කැඩුනේ, ඇයි මෙහෙම කැඩුනේ කියන එක නෙවෙයි. මේක නැවත හදන්න පුළුවන් එකක් බුදුහාරෝ පෙන්ලා දෙලා තියෙනවා. උතුරු කටුවට පයින් ගහුවට පස්සේ ඒක හෙල්ලෙනවා. ඔය හෙල්ලිලා හිටින්නේ උතුරටම තමයි. ඒ වගේ ඒකේ තියෙන මේ ස්වභාව න්‍යාය ක්‍රම තියෙනවානේ. බීජ නියාම, ඍතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම කියලා අන්නේ නියාම ධර්මෙට ඉඩ දීලා කැඩෙන එක පරණ කර්ම නිසා හෝ ප්‍රයෝග ඥාන නැතිකම නිසා හෝ ආහාර වර්ධගත නිසා හෝ ඉරියව් වර්ධගත නිසා වෙන්න පුළුවන්. ඔය නැවත අරමුණේ තබීමේ ඥානෙ විතරයි ඥානෙ කියන්නේ. ඒකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. එයා එතකොට කියන්නේ ඕනේ තාලයකට කඩපන්. මායයට කියනවා කෙලෙස් වලට කියනවා ඕනේ තාලයකට කඩපන්. මම මෙතෙක් කරලා තියෙන පව් වල බලනකොට ඔය කරන ක්‍රම මදි. හැබැයි මම නැවතත් දිශාවට හරවලා නතර කරනවා. එනදා සතිය තාරමුණ නැත්නම් ඉරියව්වට නැවත හිත ගන්න උත්සාහ කරනවා කිව්වහම දැන් මේ ශික්ෂාව මේ සීල ශික්ෂාවක් නෙවෙයි මේ දැන් යන්නේ ඉස්සලා සීල ශික්ෂා කියන්නේ කය වචන දෙකනේ හසුරන එක දැන් එම නෙවෙයි හිත නන්නත්තර වෙන එක නන්නත්තර වෙච්චාව හැබැයි අවසාන නතර වෙන්නේ උතුරට හැරලා අරමුණට හැරලා ආනේ ඥානෙ පහල කරගත්ත පස්සේ යෝගාවචරය ඇත්තටම කැමැති ජීවිතේ එන්න තියෙන කරදර ආපු දේ. ආවට පස්සේ නැවත සතිය පිටවන්න කොච්චර වෙලා යනවද? අම්මා මැරෙනවා. වෙනදන අඬහව ගන්න ඉසත බඳගෙන නටනවා දැන් බලනවා විනාඩි කීයකින් තප්පර කීයකින් නැවත සතිය පිටවන්න පුළුවන්. දරුවා පැරනවා ගෙට ගිනි ගන්නවා වැඳි වස්ත්‍රයට ගිනි ගන්නවා. නමුත් මොනවා වුණත් නැවත සතිය පිටවන්න කොච්චර වෙලා යනවද කියලා බැලුවාම මොකද්දෝ වේන්න දිනවා නිකන් කැවුත්තක් නැහැ හැංගීමක් නැහැ මොනවද මේ කතා කරන්නේ කියලා. නමුත් අපේ සාසනේ දර්ශනයක් විදිහට කරනකොට පටාචාරාව ආවේ මෙමගේ බණ කිකියෙන් දැද්දි දරුවන් දෙන්නෙක් වදපු හෙළුවෙලි අම්මා කෙනෙක් විදිහට සභාව මැදට කඩාගෙන ආවේ. එනකොට මිනිස්සුත් මැරලා දරුවෝ දෙන්නත් මැරලා අම්මා තාත්තත් මැරලා සහෝදරයත් මැරලා රෙදිත් නැහැ. බුදුහාමර කිව්වේ සතිය පිටපන් කියලා. තප්පර කීයද ගියේ? තප්පර කීයද ගියේ මිනිහා නැති උනායි කියලා සතිය නැතුනේ නෑනේ. දරුවෝ නැති උනායි කියලා සතිය නැතුනේ නෑනේ. රෙදි නැති උනායි කියලා සතිය නැතුනේ නෑනේ. අම්මා අප්පා මරුණා කියලා සතිය නැතුනේ නෑනේ. බණ ඉවරනකොට ධර්ම අවබෝධය ලැබලා. දැන් මේ කෙනෙක් රෙද්ද ගලවලා බලන්න පුළුවන්ද කියලා සතිය පිටවන්නේ. මේ එකෙකුටවත් බෑ ඒකට කරා. නමුත් මේ අපේ සාසනයේ නිදර්ශන මේ. අඩුවනේ මේවා කියනවටත් කැමති නෑ. මොනවද මේ ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නේ රෙදි නැති කතා කතා කරනවා කියන්නේ. රෙදි නෑ ඇත්තටම රෙදි නෑ. අපි හිතන්නේ සතිය පිටවන්නේ සුදු රෙදි අඳින්න ඕනේ, බාපට දාන්න ඕනේ, නිසන් වලට යන්න ඕනේ, හතරස් කොට් එක වාඩි වෙන්න, නැත්නම් රවුම් කොට් එක වාඩි වෙන්න මේ ඔක්කොම පටන් ගන්නකොට කූඳුරු තෙල් කල 7යි 7යි යෝනේ තොවිලෙට. වැඩි දැනගත්තට පස්සේ මේ ප්‍රතිඵලය ගන්න ඒ ආලවට්ටම හැලෙනවා. ඉතින් බුදු ඥානංශේ අඟුලිමාල තමන්ගේ පිටවැසෙන් කඩුව ඇරගෙන එලවද්දි හිටපිය මානතෝ මරන්න කියලා ඉස්සල්ලා හේරුවා සද්ද නොකර අල්ලන්න බෑ ඊට පස්සේ අභියෝග කරලා බුදුන් කිව්වේ පස්ස හැරුණෙත් නෑ මන්න හිටිය පුතේ උඹත් හිටපන් කිව්වා එච්චරයි වෙන මොනක්වත් කිව්වේ නෑ ආවුද බිම දැම්මා වැඳලා කිව්වා කොච්චර ශාස්ත්‍රීය ශිල්පේ දක්ෂ වුණා ස්වාමීන් වහන්සේ මේ නතර කිරීම දන්නේ නැහැ. වැඩි බණ කිව්වේ නෑ. දැන් එහෙමනම් කියන්නේ ඉන්න ඉන්න තැන් වල උපාසක මාත්‍ර වාඩි වෙලා ඉස්සලා පන්සිල් ගන්නකෝ. ඊට පස්සේ එන කමඨාන් සුද්ධ කර කමඨාන් බණ අහන්නකෝ. ඊට පස්සේ කමඨාන් සුද්ධ කළා පස්සේ තමයි රහත් වෙන්න තියෙන්නේ. දැන් දැන් ක්‍රමයේ හැටියට අඟුලිමාල සේරම සිද්ධ වුණේ ඉන්න ඉන්න තැන් වල පාත් වෙලා පන්සිල් ගත්තේ නෑ අඟුලිමාල. බාපණේ තිබුණේ නෑ ඇඟිලිමාලයක් තිබ්බේ. බුදුහාමර කියනවා ගලවලා දාලා වරෙන් පෙරේතයා සුදුවන්වක් ඇඳගෙන වරෙන් කිව්වේ නෑ. කිව්වනම් කොහෙද කරන්න බෑ. අඟුලිමාලේ ඒ තරම් දක්ෂයි. සංතති යමතිවරයා දවස් 7ක් එක දිගට වීලා එකම වෛශ්‍යයත් එක දවස් 7ක් බුදියලා ඇතෙක් පිට රජ ඇඳුම් ඇඳගෙන යද්දි බුදුහාමර ක්‍රමයක් ආදම නිවන් දකින්න ආදම පිටමන් පානවා. මිනිස්සු හිතුවා බුදුහාමර කට ගන්නවට කියන කතාව මේ රජ ඇඳුම් ඇඳගෙන මේ උල්ගන් කෙලියට යන මිනිහා මොන නිවන් දකින්නවද? නමුත් කතාව කියලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ ඇත්ත පෙරපින් කියන සේව කරන්නේ නැති අපිට රෙදි ගලවලා උත්සාහ කරන්න එපා සතිය ඇති කරන්න. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඇතෙක් නෑ මට ඒකයි සතිය නැති කරන්න කියලා කියන්න යන්න එපා. අඟුලි මාලයක් නෑ, gaduwak නෑ. ඒකයි මට සතිය ඇති කරන්න කියන නෙවෙයි මම මේ කියන්නේ. අපි ළඟට එන කරදර වලට අපි කොච්චර බය ආදු දීන, හීන, යටහත් වෙච්ච, ඉච්ඡා බංගත්වයටපත් වෙච්ච පිළිතුරුද අපි හොයන්නේ කියලා. ඒ ටික තේරෙන්නේ සතියේ ඉන්ද්‍රියක් බාටපත් වෙලා මේක කැඩෙනවා. මට නැවතක පිහිටන්න පුළුවන් කියන ඉන්ද්‍රිය ශක්තිය එන්න ගන්න. ඒතර යා කියන්නේ ඕන තාලකින් කඩපන්. මොකද කිව්වත් නැතත් කඩනවනේ. මට තියෙන්නේ අඹ ඉවරනේ ආ දැන් මං පිටව ගන්නවා සතියේ. මොන ඉරියව්වේ හිටියත් මොන අරමුණේ හිටියත් ආන්නේ කටියට ගියාට පස්සේ අර තේරෙනවා මේ මායයට පුළුවන් වෙන්නේ වටණ්ඩ කේන්ති යන වනසය විතරයි. එච්චරයි අපිට තියෙන කෙලෙසි. එයාට කේන්ති ගන්න නැතුව උඹට නටන්න පුළුවන් හරි නටපන් කඩන්න පුළුවන් හරි කඩපන් මම මේක හදනවා කියලා ගත්තාම බුදුරජාණන්සේගේ තියෙන මේ සාන්තිවාදය මායයට මොන විදිහෙන්වත් නිකන් මායයට ඇස් බැඳුමක් පැටරනවා වගේ අල්ල ගන්න බැරුව යන. ওই කමඨාන් සුද්ධ කරනකොට ලියන ලිපි හැම එකක්ම කියලා බලන්න අහතතියකින් ලියන්නේ. පෙන්ෂන් එකකින් ලියන්නේ. ඉතින් මායයට බෙහෙත් තමයි. ලියන දේ සාමාන්‍ය ක්‍රමයට වාර්තාකාවක් විදිහට ලියනවනම් මාරයට කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. යාට කමටහන් සුද්ධ කරන්න දෙයක්වත් නැහැ. මේ හදිසි දැවෙන ප්‍රශ්නයක් බවට පත් කරගෙන මේකෙන් ප්‍රතික්‍රියා කරන ගතියක් ආවොත් ඒ කියන්නේ දැනටමත් කෙලස් වලට යට වෙලා ඉවරයි. මම කියන්නේ ඒක මේ මම මෙහෙම කිව්වයි කියලා එක නැති වෙයි කියලා. නමුත් එවැනි මානසිකත්වයක් ඒකට කියන්නේ යෝනිසෝමනසිකාරයක් හදාගන්න හැම දුකකම රහසක් තියෙනවා ඉගෙන ගන්න. ඊට පස්සේ Tamanට තේරෙනවා නම් සතිය හැදෙනකොට අපි සතුටු වෙනවා වගේම සතිය කැඩෙනකොට කනගාටු වෙන්න පටන් අරගත්තොත් සතියත් දුක්ඛ සත්‍යයට වැටෙනවා. මේ නිසා নিকමට එහෙම කිව්වට මන් දන්නේ හරියයිද කියලා සතිය ඇති වෙනකොට සතුටු වෙන්නා සේම සතුයේ නැති වෙනකොට සතුටු වෙන්න ගියොත් මොකද වෙන්නේ? ආන්නේ දාට සති බලයක් වාටපත් වෙනවා. උඹ සතිය නැති කරපම් මම හදනවා. මට නැවත හදන්න සතිය නැති කරන්න තු බෑ. කරදර නැතු බෑ. එච ඕන විදිහට උඹ සතිය කඩපන්. මම කරන්නේ හරි දැන් එයාගේ වැඩ ඉවරච්ච ගමන් අරගෙන ඉවලා ආයේ සතිය තියෙන දිහාට මේක හරවලා තියලා සතිය කියන එක කැඩෙන දෙයක් කැඩෙන ප්‍රති හදන එක විතරයි මගේ අනුග්‍රහය මගේ සතිය මගේ තියෙන ශ්‍රද්ධාව මගේ තියෙන ක්‍රමවේදය. ඒ නිසා සතිය නොකඩේවා කියලා පතන එක නෙවෙයි. ඒකත් අනිච්ච සංඥාව. නිච්ච සංඥා. අනිච්ච සංඥාන සතියත් නටපන් කියලා. මේ සතියත් එක්ක මේ විදිහට ආස්වාසිය ඇතිවි පැවති නැතු යනවා. ප්‍රස්වාසිය ඇතිවි පැවති නැතු යනවා මේ සතිය කියන නාම ධර්මයක් ඇතිව පැවති නැතු යනවා. මේ නැති වෙන තැන තමයි නිවන තියෙන්නේ. සතිය නැති වෙනකොට නොසලී බලා ඉන්න පුළුවන් නම් සතිය ක්ෂය වෙනකොට, වැය වෙනකොට, නිරුද්ධ වෙනකොට, පරිනිස්සග්ග වෙනකොට නොසලී බලන් ඉන්න පුළුවන් නම් ඒකට කියනවා සති බලය කියලා සාරිපුත්‍ර සංඝසේ සඳහන් කළා තියෙන්නේ පමාදේ න කම්පතිති සති බලං. අප්‍රමාදේ ඉඳ ගියාට ප්‍රමාදෙට වැටෙනවා. කම්ප වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒකට කියනවා සති බලය කියලා. ආනේ විදිහට ගියාට පස්සේ යෝගාවචරයා කොච්චර රබර් බෝලයක් වතුර යට කරලා අතින් අල්ලගෙන හිටියත් අත අතාරපු ගමන් බුක්කාල උඩට එන්න වගේ මොන කෙලෙසකින් Taman යට කරගෙන හිටියත් ඊගාවට නැචිත්තක්ෂණේ මම ආයේ කෙලස් බලි නැති වෙච්ච ගමන් මම සතිය පිහිටවනවා කියන මේ පැති දෙක මුලැමැදාග කියන මේ පැති දෙක දැකපු ගමන් තීරණවා ඒක පුත්‍රජානසේ පුදුම විදියට බලකාලා තියෙනවා මේ දෙකෙන් කෙලස් බලයට වැඩිය සති බලය ලක්ෂ කෝටි වාරකින් බලවත් මේ ධර්මතාවය දැනගෙන උත්සාහ කළොත් හැමදම දිනනවා මිසක් හැමදම හරියනවා මිසක් හැමදම ප්‍රත්‍යක්ෂණයක් වෙනවා මිසක් කවදාකවත් වරදින්නේ නැහැ. ඒ තරම් සත්‍ය කියන එක බලවත්. ඒ බලවත් බව තේරෙන්නේ කැඩෙන්න ඇරලා හදන දවසේ. හදන්න හදන්න බුදුන් නෙමෙයි හදන්නේ තමයි. කැඩෙන ක්‍රමේ බැලුවා හැදුවා. හදා හදා ඉන්නකොට යාට එනේ සති බලය එන්න නම් මේ ධම්ම විචය කියන මේ සෙල්ලක්කාර ගතිය මේ සතිය නැතුණා කියලා අඬහව ගන්න නැති ගතිය ඒත් එක්කම කරට කර දීගෙන යන්න ඕන. එතකොට මේ යෝගාවචරයට සතිය ඇති වුණා සතුටක් තියෙනවා. දැන් නැති හිටපු ලෝකේ මම දැන් සතිය ඇති කළ දෙනවා. නැති වුණත් සතුටක් තියෙනවා මම නැවත හදන්න දාන්න. ආන්නේ විදිහට මේ නැවත පිළියම් කිරීමේ හැකියාව. එහෙම නැත්නම් කියනනම් ඒ ධම් එදා සරුවච්චන් වහන්සේ යටතේ සවැත් නුර ජේතවනාරාමේ භාවනා කළත් අද අවුරුදු 2600කට පස්සේ අවුරුදු හැතැම් 2000 ගානකට පස්සේ අපි මේ වගේ දෙනක භාවනා කරත් මේ ධර්මතාවයේ දන්නේ කරාට සජීවී දහම නැත්නම් කහ කැල දෙකට කැඩුවා වගේ මේ ධර්මයේ ශාසනයේ පරණ වීමක් වෙලා නැති බව ඕනම කෙනෙකුට ඕන තැනක ඔප්පු කරන්න පුළුවන් බව තේරෙනකොට පේනවා මේ ධර්මයේ නෛර්යානික ගතිය. ඒක මේ සාමාන්‍ය එක දිගට පවත්වන සතියේ අපි නැත්තම් කියන මේ සමාධියේ තියෙන එකක් නෙවෙයි වෙනස් වෙච්ච නැවත පිළියම් කිරීමේදී යෝනිසෝ මනසිකා නැත්තම් ධම්මවිචිකිතයි කැඩුනට අඬන්නේ නැති ගතියට තමයි ධම්මවිචය කියලා කියන්නේ. කැඩුනට අඬනවා නම් පශ්චාත්තාප වෙනවා නම් ආතතිය ඇවිල්ලා අසහනය ඇවිල්ලා මායя දිනවා. කෙලස් ඇවිල්ලා. එන බව දැනගන්න දැනගත්තට වැඩි අතාරින්න එපා ආයශරය සතිය හදන්න බලන්න හද්දපු ගම ඒ ආසානී දුර්විමක් සහ ආතති දුර්විමක් එතනම පේනවා ඒක නිසා කියනවා බොජ්ජංග මට්ටමට යනකොට ඒ කෙනාට පහසු විහරණය තේරෙන්න පටන් ගන්නවා ආසානී දුර්විම තේරෙන්න පටන් ගන්නවා ආතතිය දුර්විම තේරෙන්න පටන් අර ගන්නවා මේ යෝනිසෝමනසිකාරය නිසා එනේන කෙලෙසෙන් මම ජය කෙරී නංගනවා නැවත සතිය පිහිටනවා. ඒක තේරෙන්නේ නැහැ ඉතින් යනකයි. ඒ කියන්නේ බොජ්ජංග මට්ටමට මේ ධම්මවිචේ වැඩෙනකන් අපිට තියෙනවා මේ මෙච්චර පින්දහම් කරලා තියදී මෙච්චර භාවනා කරලා තියදී මේ භාවනා කරනකොට කවුරු හරි කහිනවනේ අපා. එහෙනම් මේ දොරවල් හයියෙන් වහනවනේ. ශබ්ද ඇහෙනවනේ. මේ කයේ වේදනාව එනවනේ. දෙද්දකින් මම වගේ කාලකන්ණිය මෙච්චරත් කරලා ඇවිල්ලා මේකට කරන්න දෙන්නේ නැහැ කියලා අරවටත් එක්ක රොස්පරොස් මිසක්කා මේ හැම එකක් හර අපිට පුළුවන් කඩන්න මේ මට හදන්න පුළුවන් ගතිය වළක්වන්න යාට බෑ. ඒතරම් සත්‍ය බලවත් කියන එක Tamanටම වැටහෙනකොට නිවන් දැකලා නෑ තව. අවික්කප්පතාදේ පහළ වෙලා නෑ. නමුත් යෝගාවචරයට තේරෙනවා මෙන්න මේ ධර්ම කාරණාව බොජ්ජංග මට්ටමට සතිය වැඩනකොට ඒ වඩෙන ලද බොජ්ජංගේ තමන්ගේ පහසු විහරණය පිණිස හිතේ එකලස් භාවය ස්තම්පත්‍තිකර භාවය පිරිච්ච ගතියක් තමන්ටම වැටහෙන බව තමයි උපවාන ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්‍ර සාන්ති අහන්නේ උපවානීය යම් කිසි කෙනෙක් යෝනිසෝමනසිකාර්ය අනුව නුවණින් මෙනෙහි කිරීම කරනවා නම් ධම්මවිචය ධම්මවිචය සම්පෝඥංගේ මට්ටමට වැඩනකොට යාටම තේරෙන්න පටන් ගැනීමක් එයිද යාට ප්‍රත්‍යක්ෂණයක් එයිද සාන්දෘශික ගතියක් එයිද අකාලිකව ප්‍රතිඵල දෙන ගතියක් එයිද ඇවිල්ලා මේක බලන්න කියලා කාටද කියන්න පුළුවන් ගතියක් එයිද? ඥානවන්තයා Taman විශ්ීම තීරුම් ගන්නවා කියන මේ පච්චත්ත විචී සම්බ ලක්ෂණේ එයිද? අර ස්වාමීනාචි ඒකට ආස්තිකත්වය තමයි උත්තර දෙන්නේ මේනෝ. මේ බොජ්ජංග මට්ටමට දිනුනලා හැම චිත්තක්ෂණයම මේ විදිහට එන්න පටන් ගන්න ඕනේ නෑ අදිමොක්කේ පහළ වෙන්න හොඳට බනහපු හොඳට සංසාරේ බය තියෙන හොඳට හිත හදාගෙන ගිය එකනාගේ එක සැරයක් මේක වෙච්ච ගමන් එයාට තේරෙන පටන් අර ගන්නවා ධර්මයේ තියෙන ඒ ගතියට මම සාක්ෂි ධර්මයේ මට සාක්ෂි වෙනවා කියලා. හැබැයි ඒ වගේ මෙයාට පුදුමාකාර ආසාවක් එනවා. වලක්කන්න බැරි ආසාවක් මේක නැවත කරලා බලන්න. වලක්කන්නම බෑ ඒක. වරදෙන්න පුළුවන් වරදුන පස්සේ හදන්න පුළුවන්. මගේ යුතුයකම හදන එක. උඹ වරද්දපන් මං හදනවා. ආනේ ගතිය එක සැරයක් මේ ධම්මවිචේ තේරුම් ගත්ත මනුස්සයා ඊට පස්සේ ඒකට ඇබ්බැහියක් එනවා. කර කර බැලීමේ ආසාවක් එනවා. ඒ නිසා මම කියන්නේ මේ සතිපට්ඨාන භාවනාවේ කුඩු ගැහිලා දෙකම එක වගේ. එක කුඩු මුලක් ගහපු එකයි තින් ෂුවර් දෙවෙනි එකට අම්මගේ මාළි විකුණලා දීලා හරි ගන්නවා. ඒ වගේ මේ බොජ්ජංග මට්ටමට නම් මට කියන්න බෑ එච්චර සාර්ථක වුණාද කියලා හැම කෙනෙක්ගෙම එච්චර හෝ කොහේ කැඩුනත් ආය හදන්න පුළුවන් කියන ධර්මයේ කාගෑට හිතට වැදුනනම් ඒ මිනිස්සයා අම්මා අප්පා නැදත්. ගෙදර මිනිස්සයා මන්නවත් ගෙට ගිනි ගත්තත්. පටාචාර වෙච්ච මොනවද ඒ වුණත් දිගින් දිගට මේක අත්හදා බලනවා අත්හදා බලන්න බලන්න යාට තේරෙන්න පටන් ගන්නවා ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ. රබර් බෝලකින් ගලකට දමලා ගහපම් හොලාපයින්නවා වගේ මේ ධර්මතාවය කඩන්න බෑ. ඉතින් දැන් අහන ප්‍රශ්නේ තමයි ඇමරිකන් කාර්යයා මේ ගැන කතා කරනවා. ඇත්තට මේ කට්ටිය භාවනාන් ගිය කට්ටිය. මේ ධර්මතාවයේ බෞද්ධද කියලා. මේ ධර්මතාවයේ බෞද්ධයාට මොකක්ද දෙන උරුම වාසිකම. කිසිම කාටවත් දෙම උරුම වාසිකමක් නැහැ. කරන මිනිහට ලැබෙනවා බෞද්ධ වුණත් අබෞද්ධ වුණත්. බෞද්ධයට කියන්න බෑ උඹ කතෝලිකයා උඹට සති සම්පොච්චංගේ පිළිටන්න බෑ මම උඹට සාප කරනවා සතිපොද්දාමගේ නොපීතාවා කියලා කවුරුත් කිව්වට හරියන්නේ නැහැ. ඒකම සත්සම්බොජ්ජකේ ගන්න මෙච්චර ගණන් ගෙවන්න ඕන කියලා සියන්නිකයි නායක හමුතුරු ගාව වෙනම කූපන් නැහැ. කාගවත් අධිකාරී ශක්තියක් නැහැ. නමුත් භාවනා කරන පිරිසක් නම් ඉන්නවාද? නමුත් මේ රැඩිකල් වාදී ක්‍රමයට වෙන මේ බාධාව සාධකයක් බවට පත් කරගැනීමේ ඥාණේ නැතුව එහෙම සත්‍ය වැඩුවට ඒක නා ගොඩාක් පශ්චාත්තාප වෙලා හිත් පීඩා ඇති කරගෙන සත්‍ය ගැන කන පින්දම් ගන්නවා. ඒකෙන් සාසනයට ආඩම්බරයක්වත් හොඳක්වත් වෙන්නේ නැහැ. නමුත් කරන යම් කිසි වෙලාවට මේ ඔජ්ජංග මට්ටවල වැඩි චෙක් කරනාට ඒක නොකිය බැරි තරම් බුදුහාමරගේ ಗುಣ තේරෙන්න පටන් අර ගන්නවා. අනේ සරුවච්චන් වහන්සේ කොච්චර බැරි අමාරු දෙයක්ද අපිට දීලා තියෙන්නේ කියලා. අය වරුදු දාස් ගානකට ඉස්සල්ලා. අපිට දිගින්වත් තරයින්වත් සම්බන්ධයක්වත් නැහැ. අබමල් රේණුවක තරම් අපෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ දීලා තියෙන දේ හිතන්න එදා ඉඳලා මේ අවුරුදු 2600ක් ගේන්න උරදීලායේදී කටයුතු කරපු මේ තේරවාදයේ හිටපු තෙරුණාංශලා මොන ඉවසිල්ලක් මොන ධර්ම ගෞරවයක් මොන ඥානයක් ඇතුව කටයුතු කරලා තියෙනවා කියලා. ඒ අනුව බලනකොට අපි මේ චර්චුරු ගන්න දේවල් අපි මේ අඩාහෝ ගන්න දේවල් වල කොච්චරක් ආත්ම නිෂේධනයේ තියෙනවද බුබ්බඩකම තියෙනවද කම්මැලිකම තියෙනවද එහෙම නැත්නම් ෂට ගති තියෙනවද මායවි ගති තියෙනවද කියලා අපි ඒ ටික ප්‍රශ්න මාර්ගයෙන් මතු කර ගන්නවා. අඩුපාඩු තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. රාගයක්වත් නැහැ කිල්ලෝටයක් හුණු නැති. කොයි කිල්ලෝටද හුණු තියෙන. ඒ වගේ මේ ටික මතු කරගෙන ඒ ටික මේ කෙලස් මෙහෙ දාලා මේ හරහා මේ බොජ්ජංගයක් වශයෙන් මේ ධම්මවිචේ වඩා ගන්න මට අනිත් ඔක්කොටම වගේ සමාන මනුස්ස මොලයක් ලැබිලා තියෙනවා. මේකේ තියෙන මේ හොඳ ಗುಣධර්ම ටික මතුකරනද පරිපුච්ඡාව ප්‍රශ්න කිරීම ප්‍රශ්න කර මේ කාරණාව තේරුම් ගැනීම අපිට හම්බලා තියෙන හොඳ වටින උපකරණයක්. ඒක නිසා ප්‍රශ්නයක් ලියන්න ඉස්සලා හොඳට කල්පනා කරන්න. මට මොකද්ද මෙතන සුද්ධ කරගන්න ඕනේ කියලා. ප්‍රකාශ කෙරුවට කමන්නේ නැහැ. භාවනා කරන විස්තර ප්‍රකාශ කරලා ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් මෙතනින් කුකුසක් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් හොඳට හිතලා බලන්න. හිතලා බලනකොට තමයි තේරෙන්නේ අරමුණ මාර්ගෙන් තමන්ගේ මොකද්දෝ අඩුපාඩුවක් කෙලෙසයක් චරිත ලක්ෂණයක් මතුවෙන්න හදාගන්න. ඉස්සල්ලා වෙන කෙනෙක් පෙන්නයි. මම පින් තියනවා. අන්තිමට තමන්ටම තේරෙන පටන් ගන්නකොට තමයි මේ අනුශේ කෙලස් කියන ඊටාම ගැඹුරේ තියෙන දේවල් ඉස්මතු වෙන්න පටන් අරගන්නේ. ඒක නිකන් තුවාලේ සනීප කරනකොට පුරු ඇදිලා ඉන්නා වගේ, ඇඩුවේ කොස් ඇදිලා ඉන්නා වගේ සීරම ඇතලා එන. මේ මේ සියලුම දක්ෂකම් මේ සියලුම ක්‍රියාපටිපාටි සිද්ධ වෙන්නේ මේ සති මාත්‍රාවේ. අරමුණේ හිත පිහිටවීමේ. ඒකේ අතිරේක ඵලයක් තමයි ධම්මවිචය කියලා කියන්නේ. ඒ නිසා අපි අඛණ්ඩ සතියක ticket පවතින සතියකට බැගෑ වෙනවනම් යාප්පු වෙනවනම් සම්පාදනය කරනවනම් අනුග්‍රහ කරනවනම් මතක තියාගන්න සති සම්බොජ්ජංගේට පස්සේ මේ ධම්මවිචයෙන් තියෙන ඉඩ ගොඩක් වැඩි. නමුත් ඒක උනන්දු කරවන්න ඉස්මතු කරවන්නයි මේ අපි ධර්ම සාකච්ඡා ධර්ම දේශනා මාර්ගයෙන් ඇති කරන්නේ. එතකොට මේ සුතමි ඥානෙ ඇති අයට, චීක්ෂණ බුද්ධිය ඇති අයට ඒක උපකරණයක් ආයුධයක් වෙනවා. අනික් අය කරන්නේ නැවත නැවත සතිය ඇති කිරීමෙන් පරිසරය සකස් කරලා දෙනවා සම්පජඤ්ඤය ඇතිවීමට සම්පජඤ්ඤය හරහා ඒ ධම්ම මේ විමර්ශන නුවණ ඉන්ද්‍රිය බාල වශයෙන් ඥාන ප්‍රඥාව ඊට පස්සේ සති සම් ධම්මවිචේ සම්පජ්ජක ඇතිවීමට එනිසා මේ මුල් හරියේදී වැඩෙන වැඩිම කවදාකවත් යෝගාචරයට තේරෙන්නේ ඒකට කරන්න දෙයක් නැහැ. මේ ක්‍රමේ විතරයි තියෙන නිසා මේ තවත් දෙකක් තුනක් අපි මේ ගත්ත ප්‍රයත්නය අසාර්ථකුණයි කියලා හිතුණත් දිගට අල්ලගෙන යන්න හරිය කෙනාට ඉතින් උපදෙස් දෙන්න ඕනේ ධෛර්ය කරන්න ඕනේ යට තේරෙනවා. එහෙම කළොත් මේ කරන ආයෝජනයේ කාන්තයේම ඉස්සරහට එන්න තියෙන අපිට කරදරවලදී පටාචාරාවට උදව් වුණා වගේ ඒකාන්ත උදව්වක් ධෛර්යයක් වෙනවා. එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා